පටන් ගත්ත දෙයක් ඊ අපි තණ්හාව පිළිබඳ කතා කරනකොට තණ්හාවට සමුදය වශයෙන් පෙන්වුවේ වේදනාවයි යම් වෙලාවක ඒ වේදනා ඇති වුණා නම් තණ්හාව ඇති උනායි කියලා කියනවා වේදනාව නැති වුණා නම් නිරෝධයටපත් වුණා නම් තණ්හා නිරුද්ධ වුණයි කියන. මේකට මාර්ගයේ වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඒ තණ්හා නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. දැන් හද ඒකට හේතු වෙච්ච වේදනාව මුල් තැන තියාලා ඒ අනුව සම්මා දෘෂ්ටි විස්තර කරන්නයි සරුව මේ සාරිපුත්‍ර ස්වාමීන් අද මේ වාරයේදී අවස්ථාව ගන්න. එතකොට අපි තෘෂ්ණාව ගැන කතා කරනකොට ඒ තෘෂ්ණාව කියලා කියන්නේ ඒකාන්තයෙන්ම මේ පටිච්චසමුප්පාදේ මේ ප්‍රධාන බලවත් පුරුකක් තණ්හාව නිසායි නැත්නම් තණ්හාවයි මේ දුකට හේතු වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. ඒ නිසා ඉතින් අපේ මේ සීල සමාධි ප්‍රඥා මුළු ප්‍රතිපදාවම මේ තණ්හාව දුරු කිරීම සඳහා කියන එකයි පෙන්වන්නේ. ඉතින් ඒ වගේම වේදනාවත් යම් ප්‍රමාණයකට වැදගත් චෛසිකයක් වෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ සතිපට්ඨානේ කායනුපස්සනාට පස්සේ වේදනාව තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ නාම ධර්ම පැත්තෙන් බලනකොට වේදනා වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් කරනකොට කායනුපස්සනා කියන රූප ධර්ම පිළිබඳව යම් ප්‍රමාණයකට සති සමාධි දිනු කරාට පස්සේ මේ යෝගාවචරගේ හිත ස්වභාවයෙන් නැමෙන්නේත් නැමිය යුත්තේත් වේදනාවට. වේදනාව කියන්නේ නාම ධර්ම වලින් බොහොම ගොරෝසු දෙයක්. අර රූප ධර්ම වලට පස්සේ අල්ලන්න පුළුවන්. අපි සමහර විටක පංච පංචස්කන්ධය ගැන විස්තර කරනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහට බෙදනකොටත් රූපය කියලා කියන්නේ රූපස්කන්ධය කියන්නේ හතර මහ භූත ධාතු ඊගාට වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් තමයි වේදනාව තමයි ඊගාවට අපි ගිහිල්ලා හැප්පෙන තැන. ඒ නිසා ඒකත් මේ භාවනාවට බොහොම සම්බන්ධ කරගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක ප්‍රධාන වශයෙන් පේන්නේ දුකක්. එහෙම නැත්නම් භාවනා කරගෙන යන තියෙන බාධාවක් විදියටයි වේදනාව දකින්නේ. මොකද විවාහයේදී අපි වේදනාව කියලා බාරගන්නේ දුක්ඛ වේදනාව. මේ නමුත් ඒ pāli වචනේ වේදනා කියන අදහස් කරන්නේ වින්දනය කියන එකයි. විඳින දේ ඒ විඳින දේ දුක නම් දුක් වේදනා වෙනවා විඳින දේ සැපයි කියලා ගන්නවා සැප වේදනාව කියලා ගන්නවා මුලින් භාවනා ශේෂ්ඨයේදී අර සැප දුක් දෙක මැද තියෙනා වූ අදුක්කම සුඛ වේදනාවකොත් හඳුන්වා දෙනවා. ඒක තමයි වේදනාව අංග සම්පූර්ණ වෙන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා. ඉතින් ඒක ඔය සලායතන විභංග වගේ සූත්‍රවල පෙන්වලා දීලා තියෙනවා මේ එක එක වේදනාවල් ගෙවම් කරමින් ඒ සත්‍යයට ළඟා වෙන හැටි ඒකෙදී පෙන්ලා දීලා තියෙනවා මේ දුක්ඛ වේදනා සුඛ වේදනා, අදුක්කම සුඛ වේදනා ඒවත් දෙකර කඩන්න පුළුවන් මේ ගෘහ ජීවිතය හා සම්බන්ධ ගේහසිත දුක්ඛ කියලා එකක් තියෙනවා ඥාති ව්‍යසන වස්තු ව්‍යසන වෙනකොට අමුදරුවන් රකින්න ගෙවල් දොරවල් රකින්න ඇත්තඳ මේක හරි මහ විශාල කටුක දුකක්පත් වෙනවා තමන් ප්‍රියංගෙන් වෙන් වෙනකොට අප්‍රියන් හායක් වෙනකොට තමන් හම්බ කරපු වස්තු දායාද දැක දැක බල බල කවුරු විනාශ කරනකොට විශාල දුකක් ඇති වෙනවා ඉතින් සරුවචන සඳහන් කරනවා ඒකට ගේයසිත දුක්ඛ කියලා. ඉතින් ඒක කියනවා මේ නෙක්ඛම්මසිත දුකෙන් ප්‍රතිස්ථාපනය කරන්නයි කියලා. ඒ කියන්නේ කීකී අතහැරියට පස්සෙත් යම් ප්‍රමාණයක මාන ධර්ම පිරිමේදී දුෂ්කරකම් තියෙනවා. වෙහෙසක් තියෙනවා. නමුත් ඒ වෙහෙස හොඳයි කියලා කියනවාට ගිහි ගෙදර විඳින දුකට වැඩිය. ඒ නිසා ගේහසිත දුක්ඛය නෙක්ඛම්මසිත දුක්ඛයෙන් ඊගේ නික්මීමෙන් ඇතිවෙන දුක්ඛයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියලා කියනවා. ඒ වගේම ගේහසිත සුඛය කියලා එකක් තියෙනවා. දරුවෝ හරියට ඉගෙන ගන්නකොට, ලාභ සත්කාර කීර්ති හම්බ වෙනකොට, වේලාවට අවශ්‍ය දේවල් ලැබෙනකොට ආමිෂයේ මාර්ගයෙන් සුඛයක් ලැබෙනවා. ඒ වගේම භාවනා කරනකොට, භාන ජීවිතයේ ශ්‍රම ධර්ම සම්පූර්ණ වෙනකොට සුඛයක් ලැබෙනවා. ඒ දෙකෙන් කියනවා ඒ ගේහසිත සුඛය, නෙක්ඛම්මසික සුඛය මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්නයි කියලා. ඊගාවට මේ මේ අදුක්කම සුඛයක් තියෙනවා. ඊවල දොරවල් ඉනකොට මේ ජීවිතේ සඳහා සමේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඔය හාන්සි පුටුවකට වෙලා ඔය පැත්තකටලා ඉන්නවා. ඉතින් එච්චර ඒක සැපකුත් නෙවෙයි, ඒක දුකකුත් නෙවෙයි. ඔය මධ්‍යස්ථව ගත කරන්න පුළුවන් වෙලාවක් එනවා. ඒ වගේම පැවිදි ජීවිතේ හැන්දවරුවේ දාන ඉවරයි, කටයුතු ඉවරයි, බණ කියවිලි ඔක්කොම ඉවරයි. මොකද විවේකයෙන් ඉන්න පුළුවන් වෙලාවක් එනවා. අන්න ඒ දෙකමුත් සරුවචාන්සේ සඳහන් කරනවා. ඒ ගේහසිත අදුක්කම සුඛය නික්කමසිත අදුක්කම සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරන්නයි කියන්නේ. ඒක නිසා සාමාන්‍ය කියලා කියන්නේ මේ ගිහි සැප වලට වැඩිය පැවිදි සුඛයේ පුදුමාකාර වෙනසක් තියෙනවා. නිසා ඒකෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියලා පළවෙනි සැරේම ඒ ගේයසිත සහ නික්කමසිත කියන දෙක අතර සංසන්දනය කරලා ඒ පැවිදි සුඛයෙත් දුක්ඛ වේදනාව සුඛ වේදනා වර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. ඒකෙන් ටිකක් මේ ඔය කිව්වට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ලේසි නෑ. නමුත් ඔය ආනාපාන සති සූත්‍රය වගේ කියනකොට පේනවා මෙතන මොකද්ද සරුවචනාංශ අපිට ඉඟියක් දෙනවයි කියලා. ඒ කියන්නේ අර කායानुපස්සනාවේ පළවෙනි ආනාපාන සතියේ පළවෙනි චතුස්කේ නැත්තම් සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන ගැන කියනකොට පියවර හතරකටනේ ආනාපානේ කායानुපස්සනා කොටස සියුම් කරගෙන යන්නේ. සතෝ වාස සති සතෝ පස්ස සති කියලා ආස්වාස් පස්වාසේ හඳුන්ලා දීලා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීචි පජානාති රසං වාස සන්තෝ රසං අස්ස සාමීචි පජානාති කියලා බොහොම ගොරෝසු දීර්ඝ වූ ආස්වාද ප්‍රසවාස දෙක ඇති හැටියෙන් දැක ගන්නයි කියනවා. ඊගාට එක සියුම් වෙලා තුනි ආස්වාද ප්‍රසවාසයේ රස වශයෙන් තේරුම් ගන්නයි කියලා කියනවා. ඒක කරන්න කියන එක නෙවෙයි තියෙන්නේ ආනාපානේ හරියනකොට වෙන හැටි ඔය කියන්නේ. ඒක ඒ මට්ටමින් දැනගන්නයි කියලා. ඊගාවට ඒ තුනි වුණාට පස්සේ මුණට මුණ දාලා වගේ ආනාපානෙ තියෙනකොට ඒක සබ්බ කාය පරිසංවේදී මුළු ආස්වාද ප්‍රස්වාස මුළුල්ලම දකිමින් දකිමින් ආස්වාස කරන්න ප්‍රස්වාස කස්වාස ප්‍රස්වාස කාය මුළුල්ලම දකිමින් ප්‍රස්වාස කරන්නයි කියලා සබ්බ කාය පරිසංවේදී කියන මේක සාමාන්‍ය ඉති භාවනා ලෝකෙදී කියන්නේ ආස්වාසේ මුලැමැදාක දකිමින් ආස්වාද ප්‍රස්වාස කරන්න ප්‍රස්වාසයේ මුලැමැදාක දකිමින් ප්‍රස්වාස කරන්නයි කියන්නේ මේක ඉතින් හොඳටම කීකරු වෙච්ච වෙලාවක්. ආනාපානෙට මූණට මූණ දාලා ඉන්න වෙලාවක්. අන්න මෙහෙම කරනකොට තමයි පස්සම්බනේ සිද්ධ වෙන්නේ නැත්නම් සංසිද්ධීම සිද්ධ වෙන්නේ. එතකොට පස්සම්බයං කාය සංකාරං. ආස්වාද ප්‍රසවාස තමයි කාය සංකාර කියන වචනේ පාවිච්චි කරන්නේ. ආස්වාද ප්‍රසවාස දෙක සංසිද්ධුමින් සංසිද්ධුමින් එතකොට හුස්ම වැටෙන්න පටන් ගන්නවා. ප්‍රසවාසයත් සංසිද්ධුමින් සංසිද්ධුමින් හුස්ම ගැටෙන්න පටන් ගන්නවා කියන්නේ නොදැනෙන තාරයට යන්න පටන් ගන්නවා. එතකොට මේ චෝතනාවක් නැත්නම් චෝදනාවක් කියනට ඩී සැකයක් පහළ වෙන්න පුළුවන්. දැන් මම මොකද කරන්නේ? ආනාපාන දිහා බලන්න කිව්වා දැන් ඒක එන්නේ එන්නේ එන්නේ තුනී වෙලා තුනී தත්වෙමුත් තුනී தත්තරපත් වෙලා අති සුකම தත්තරපත් වෙනකොට කාරණා දෙකක් වෙන්න පුළුවන් එකක් තමයි නින්දට වැටෙන්න පුළුවන් අරමුණක් නැහැ කියලා කුසීත වෙන්න පුළුවන් බුබ්බඩ වෙන්න පුළුවන් කම්මැලි වෙන්න පුළුවන් එහෙම නැත්තම් සැක උපදවන්න පුළුවන් දැන් මට මොකද උනේ මම මොකද කරන්නේ මේ ඊගාට මම කුමක් කළ යුතුද කියලා සැක පොදවන්න පුළුවන්. ඉතින් මේ දෙක අන්ත දෙකට වැටෙනවා. කුසීත වුණොත් සීතලාන්තයට වැටෙනවා. මේ ඇවිස්සුනොත් තද උණුසුමකට නැත්නම් ඇවිස්සිලකට වැටෙන අංශයටපත් වෙනවා. ඔන්න ඔය දෙක මැදින් මේ සියුම් උනත් ඒ වෙලාවේදී හිත අරසා කරගෙන හුලං වදින්න තැනකපත් වෙන පහන් දැල්ලා වගේ හිත සැලෙන්න දෙන්නේ නැතුව නින්දට වැටෙන්න දෙන්නේ නැතුව තද සැක වලින් ඇවිසෙන්න දෙන්නේ නැතුව හරියට කඹේ ඇවිදිනා වගේ මැද පාවත දිගේම බලාගෙන ගියොත් අන්න පීටි පරිසංවේදී කියන එක ඔන්න දෙවෙනි වේදනාවට පස්සනකට ඔන්න පොට පෑදෙනවා. කවදාකවත් ඔය මැද මෙතන මැද තියෙන මැද මාවත අල්ලන්න බැරි නම් මේතෙන්දි ක්‍රියාකල යුතු ආකාරය මෙහෙමයි කියලා හොඳ දෘෂ්ටියක් තමතුට පහළ වෙනකන් භාවනා ප්‍රීතියක් එන්නේ නැහැ. ඉතින් එතකම්ම තියෙන දුක් වේදනාවම තමයි. ආසස පසාස මේ හුලං අල්ලන්න හදනවා වගේ අල්ලන්න උත්සාහ කරනවා. උත්සාහ කරන කරන පයින් ගෙවෙනවා. අන්නේ ගෙවීම තමයි මේකේ බලාපොරොත්තු වෙන්නේ ගෙවුනට හිත නරක කරගන්න එපා. මැද මාවතේ හරියට ගිහිල්ලා හුස්ම ගෙවුනත් හිත හොල්ලගන්න නැතුව යනවා කියන සූර භාවයේ තිබුණොත් විතරක් නෙක්ඛම්මසිත සුඛය දුක්ඛය නෙක්ඛම්මසිත සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. මේක මහා සූර වැඩක්. ආනමන කෙරුවටම හරියන වැඩක් නෙවෙයි. සම්මාදිට්ඨිය අවශ්‍යයි එතන. කලියුත්තේ මොකද්ද කියලා හතර වසරේ වරද්දාගෙන ගුරුතුත් එක්ක සාකච්ඡා කරලා ඒටිඑඩි නැවත නැවත වැරදිලා දවසක හරියට පදම අහුවෙනවා මේ ගෙවිගෙන එනකොට ඒක බලාපොරොත්තු වෙනලා තවත් ගෙවිච්චාව. ඔහි ගෙවිච්චාව මම හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා කියලා ගියාම මැද තියෙන බොහොම කිරි රහක්, මදයක්, මිහිරියාවක්, සුඛයක් නැත්නම් ප්‍රීතිය. ආනේ ප්‍රීතියට අයිතිවාසිකම හම්බ වෙන්නේ නැහැ. ඒ කායන පසනා කොටසේ දක්ෂ නොවුනොත්. එතකොට නම් ඔන්න අර ආනාපානය තුලින් මෙතෙක් තිබුණු වේශ කරගතිය වෙනුවට ඉබේම භාවනා කෙරෙන භාවනා කරන්න දෙයක් නැක් කෙරෙන ඉබේම සුව එළවන බාධක වලින් තොර මේ තත්ත්වකට වැටෙනවා හිත. ඒක විතරයි අතරම ඉස්සල්ලාම දක් ගන්න පුළුවන් මේ දුක්ඛය සුඛයක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කිරීම කියන එක එතන සූරකමක් තියෙනවා. එතන ඇත්තටම යෝගාවචරයට මේ පදම ලබා ගන්න හැටි එතන එකලස ලබා ගන්න හැටි මොන්න තරම් මේ කාට හරි වමනාතුම තව කෙනෙකුට කියලා දෙන්න බෑ වැටිලම වරද්දාගෙනම හොයාගත්තොත් වෙන සුඛයක් තියෙනවා ඒක ඒක වගේ අදහසක් තමයි නෙක්ඛමසිත දුක්ඛය නෙක්ඛමසිත සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරනවා එහෙම ප්‍රතිස්ථාපනය කරන ගියාට පස්සේ ওই වගේම තවත් සීරු මාරුවක් එකලසක් තියෙනවා වේදනානුපස්සනාවේ අවසානයේ මේ පස්සම්බයං චිත්ත සංඛාරං කියන ගානයි. වේදනානුපස්සනාව පටන් අරගන්නේ පස්ස පීති පරිසංවේදී අස්සසී සාමීති සික්කති පීති සංවේදී පරිසං පස්සසී සාමීති සික්කති. සුඛ පරිසංවේදී අස්සසී සාමීති සික්කති සුඛ පරිසංවේදී පස්සසී සාමීති සික්කති. පස්සම්බයං චිත්ත සංඛාර පරිසංවේදී අසසී සාමිති සික්කති චිත්ත සංඛාර පරිසංවේදී පස්සසී සාමිති සික්කති එතන චිත්ත සංඛාර වශයෙන් සඳහන් කරන්නේ සංඥා වේදනා දෙක එතකොට මේ වින්දනය ආනාපානී තීනවයි කියන දැනුම වින්දනය සංඥා මාත්‍රයෙන්වත් නැතුව හොඳට ඕම තුනේ මට්ටමකට යනවා ආ මේ වෙලාවට ගියාට පස්සේ හුස්ම ගන්න බැරි තත්ත්ව වගේ පහළ වෙනවා නිකන් දීයට හිර කරගෙන ඉන්නා වගේ තත්ත්ව පහළ වෙනවා. එහෙම නැත්නම් ඇඟ සම්පූර්ණ මිරිකන්නා වගේ දැනෙනවා. සමහරලාට පැතිරලා සම්පූර්ණ බැලුමක් පුපුරලා ගියා වගේ දැනෙනවා. සමහරට සරුංගලේ නූල කඩලා ගියා වගේ දැනෙනවා. ඉතින් අර අමුතු සංඥා වේදනා නැති තත්ත්වවලට යනකොට හරි මේ මාරුවක් එතන තියෙනවා. ඉතින් ඒ තියෙද්දි ඔන්නෝක තව දුරටත් නැති වෙනවා නම් හොඳයි. නැත්නම් මේ සංඥා වේදනා තවත් ගෙවා දාන්න හොඳයි කියන එක කියන්නේ පස්සම්බයං චිත්ත සංඛාරං. චිත්ත සංඛාර කියන සංඥා වේදනා සංසිඳුමින් සංසිඳුමින් තව ඉදිරියට යන්න ලැබේවා කියලා මේ සංස්කාරක වෙලා යන්නේ කියලා හොඳට දැනගත්තොත් පමණක් ඊට අභිප්‍රමෝදයන් චිත්තං කියලා ඔන්න වේදනානුපසනාවට මේ චිත්තානුපසනාවට අති ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. ඒ අති ප්‍රමෝදය කොහොමඩක්වත් මේ ආමිෂ සැපෙන් ගන්න බෑ. ඒක නිර්ආමිෂ සැපෙත් අන්තිම සූර වෙන කෙනෙකුට විතරක් හම්බ වෙන්නේ. ඒක නිකන් මේ මනුෂ්‍යයන්ට කැප නැති මනුස්ස ලෝකේ නැති જાති මිහිරියාවක් එතන තියෙන අති ප්‍රමෝදයක්. ඒ කියන විදිහටත් අර සංඥාවක් නොදැනෙන වේදනාවක් නැති අපි සාමාන්‍ය behavior කියන කයක් තියෙනවද නැද්ද දන්නේ කොච්චරලා හිටියද කියලා දන්නේ නැහැ. ආනාපානය ඇතුළත පිටද කියලා තේරෙන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාස දෙක අතර වෙනසක් වැටහෙන්නේ නැහැ. ආනාපානය ඇතුළේද හිත තියෙන පිටද කියලා තේරෙන්නේ නැහැ වගේ. අර මෙතෙක් කල් ගිනිච්ච අරගෙන ගිය මේ සම්මුති ලක්ෂණ සේරම දිය වෙලා. ඒ වගේ සීමාවල් මරියාදාවල් කැඩිලා ගිහිල්ලා ඔක්කොම කලවම් වෙලා යද්දි තවත් සංසිඳනවා හොඳයි කියලා තුනී කරන මට්ටමට සම්‍යක් දෘෂ්ටිය තිබුණොත් පමණ මේ පුද්ගලයාට මේ මෙතෙක් කල අර ආත්ම දෘෂ්ටියට හිර වෙලා මේක මම මාගේ අනේ මේ කියන හිටපු අර වැට කඩළු සේරම කඩලා ගිහිල්ලා කුරුල්ලෙකුට තටු ආවා වගේ බුදුවම අති ප්‍රමෝදයක් පහළ වෙනවා. එතනත් එක පුරුක් තමයි ඒක යම් ප්‍රමාණයක දුකක් ගෙවම් කරලා සැපයකටපත් වීමක් මෙතෙන්දි මම මතු කරන්න හදන එක අහම්බයක්. හැම කෙනාටම දෙන්න ගිය කෙනාට ඔය සීරු මහරුව ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. නොගණ්ඩයි හේතු තියෙන්නේ. මුග වෙලාවට එතකොට කලකොල වෙනවා. මේ ඇඟ නැති වුණා කියලා, දැනීම නැති වුණයි කියලා, හුස්ම ගන්න බැරි වුණයි කියලා, ඇඟ පැතිරලා ගියයි කියලා, වේවුලන්න පටන් ගත්තයි කියලා, ගැහෙන්න පටන් ගත්තයි කියලා නානා ප්‍රදේවල් එන්න පටන් ගන්නවා. ඒ ඕන දෙයක් වෙච්චවයි මං එන ආව පාර මට මතකයි මං ඉන්නේ සතියේ කියලා එල්ලයක් ගත්තොත් විතරක් ඒක එහා පැත්තේ තියෙනවා අර විශාල කුණාවුට පස්සේ ඇති වෙන නිහඬියා වගේ විශාල කන්දක් නැගකට පස්සේ හම් වෙන පල්ලමක් වගේ ලুকু අති ප්‍රමෝදයක්. එතනත් මේ නෙකමසිත දුක්ඛය සුඛයක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කිරීමේ සූරකමක් හුරුබෝටි ගතියක් දක්ෂකමක් තියෙනවා. ඒකත් කවදාකවත් කිසිම කෙනෙක් පළවෙනි සැරේ නියම පදම ගන්නෑ. මුගක් වෙලාට වරද්දනවා. නමුත් ඒක නැවත නැවත කරනකොට ඉබේම Tamanට තේරෙන පටන් අර ගන්නවා මෙතෙන්දි මොකද්ද කළ යුත්තේ? අනුන්ගේ දෙයක් වාගේ. ඔය වෙන්න ඇරලා හොඳට හිත තැම්පත් වෙන්න දෙන එකයි. මෙන්න මේව ගියාට පස්සේ තමයි මේ පුද්ගලයාට පුළුවන් වෙන්නේ අදුක්කම සුඛය කියන එක එහෙම නැත්නම් මෙතන දැන් තියෙන්නේ කියා ගන්න කියා පාන්න පුළුවන් සුඛේකුත් නෙවෙයි එහෙම නැත්නම් දුක්ඛේකුත් නෙවෙයි කියලා ඒ නිකන් අර ලොකු සැපයක් කැප කරලා සැප දුක නැති මැදිහත් තැනකට හෙට්ටු කරනවා වගේ ලබා ගන්න උත්සාහ කරනවා වගේ ඉතරහට යamak තියෙනවා ඊට පස්සේ උපේක්ඛාව තමයි ගොඩාක් ප්‍රකට වෙන්නේ අරමුණ පිළිබඳව එච්චර ලොකු අපේක්ෂාවකුත් නැහැ නමුත් ඒ වගේම හිත සැලෙන ගතියකුත් නැහැ කය පිළිබඳව තිබුණත් නැතත් ඒක ප්‍රශ්නකුත් නැහැ ඉඳගෙන කොච්චරලා හිටියද කියලා දැනුණත් නැතත් යන්න පුළුවන් ගතියක් එනකොට තමයි මේ සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් වෙන්නේ අන්නේ ප්‍රතිස්ථාපනය කරලා ඉන්නකොට කලාතුරකින් තමයි තේරෙන්නේ මේ භාවනා කරනවා කියන්නේ කලාතුරකින් තමයි තේරෙන්නේ මේ හුස්මේ ඇවිල්ලා තමයි මෙතෙන්ට ආවේ කියලා අන්න ඒ වගේ මේ මග ලකුණු සම්මුති කාටට කියලා දෙන්න පුළුවන් ස්වභාව මොකක්වත් නැති ව්‍යාකරණයක් නැති භාෂාවක් නැති sannivedanayak කරන්න ඕනෙත් නැති sannivedanayak ගැන අවශ්‍යතාවයක් පැන නගින්න තැනකට එනවා. ආන් මේ විදිහට මේ අදුක්කම සුඛය තමයි දුකට වැඩිය සුඛය හොඳයි වගේම දුකේට වඩා හොඳ දේ අදුක්කම සුඛයයි කියලා තේරුම් ගන්න ඒකට සැපත් වෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒකට පැමිණිලා එළඹ වාසය කරන්න පුළුවන් නම් උපේති සම්පාදේති උපසම්පාද උපසම්පාදන වෙන්න පුළුවන් නැත්නම් සමාදන් වෙන්න පුළුවන් නම් ඒ තේරෙන පටන් අර ගන්නවා මේකේ තියෙන මේ එකලසේ මෙතන තියෙන මේ පදම ගැනීමේදී තියෙන අහඹු භාවය ඉතින් ඒක ගියාට පස්සේ එක සැරයක් හරි ඒ පුද්ගලයාට ඒක නිකන් ඉස්සරහට Taman සතු ශිල්පයක් වාගේ, Taman සතු දක්ෂකමක් වාගේ මෙතෙන් එන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ආන්න එහෙම ගිහිල් ඉවර වෙලා මේ අදුක්කම සුඛ වේදනාව නැවත නැවත ජීවිතයේ දිනදා වැඩවල සක්මනේදී පරියන්කේදී වගේ බහුලීකృత කරොත් ඒක නිතර පවතින පැතිර පවතින දෙයක් වගේ දැන් අපි මේ වාතය අපි ගිය ගිය තැන තියෙන නිසා අපිට හුස්ම ගන්න පුළුවන්. ඔක නැති තැන තමයි අපිට තේරෙන්නේ වාතයේ තියෙන වටිනාකම. නමුත් වාතයේ තියෙන නිසා වටිනාකමක් නැහැ. ඒ වගේ මේ අදුක්කම සුඛේ හතියේ කොන පැතිරලා තියෙන. නමුත් අපි අඳුරන්නේ මොකද අපි අන්ධභක්තිකව අන්ධව මේ සැප දුක හොයන එළඹුමයි දුවන්නේ. අන්න ඒක නතු අදුක්කම සුඛේට එළඹුණාට පස්සේ තේරෙනවා අපිට මේක කවුරක්වත් ආයේ මේ බුද්ධියට දින්න කළ දෙන්න ඕනේ ඉබේම ලැබිලා තියෙන දේ මේක වටිනාකම දැනගන්න ඕනේ කියලා. ඒක දිහාවට හිත නැමිලා. එතෙන්දී සරුවචනන්සේ පාවිච්චි කරන්නේ ඇති වෙච්ච අදුක්කම සුඛ වේදනාවෙත් ඉඳගෙන නානත් සංජී වෙන්න පුළුවන් ඒකත් සංජී වෙන්න පුළුවන්. නානත් සංජී කියලා කියන්නේ නැවතත් සුඛයක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් මොනවා හරි සද්දයක් රූපයක් ගන්ධයක් රසයක් විදිහට බාහිර ආවර්ති දෙයකින් මේට සාපේක්ෂව හොඳ දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ තාක්කල් අපි කියන්නේ නානත්ත් සංඤ්ඤය කියලා සිංහල කියන්නේ නන්නත්තර වෙලයි කියලා. මේ ඉන්න දැන අගේ කරන්නේ නැහැ. කොහේ හරි ඊගාවට මොකද වෙන්නේ කියලා අපේක්ෂාව තියෙනවා. තියෙන තාක්කල් අදුක්කම සුඛයට බුද්ධිය ලැබෙන්නේ නැහැ. අදුක්කම සුඛයට බුද්ධිය ලැබෙන්නේ ඒකත් සංජී වෙලා මේකමයි මම ජීවිතේ ලබන්න පුළුවන් උතුම්ම සැපතක් මේ තියෙන්නේ කිසි දෙයකට සැලෙන්නේ නැති හම්බ කරන්න දෙයක්වත් නැහැ වැය වෙන්න දෙයක්වත් නැහැ මේක ස්වභාවයෙන් තිබුණ දෙයක් මේ භාවනා නොකරත් තියෙන දෙයක් මේ. නමුත් භාවනාවෙන් තමයි හරියට එන පාර දැනගන්නේ කියලා ඒ අදුක්කම සුඛේ දිහාවට ඇතුළට නැමුණොත් ඒකට කියනවා ඒකත්ව සංඤී කියලා. මේ පුද්ගලයා එකයි අදහස් කරන්නේ මේ ලැබිච්ච තියෙන සත්‍ය හොඳයි. මේක තමයි නිවනට යන්න තියෙන නියම පාර. දැන් මම වෙනදාට වැඩි ඉස්සරහින් ඉන්නේ කියලා අර තියෙන අදුක්කම සුඛේ ආඩම්බරය කරගෙන නම්බුවක් කරගෙන වාසියක් කරගෙන සැපයක් කරගෙන ජීවත් වෙනවා. අනේ ඒකත් සංඤී මට්ටමට ආවට පස්සේ ඒ පුද්ගලයාට ඊගාට අභියෝගයක් එනවා. මේ ඒකත් සංඤී භාවයේ ඇති කරගත්ත මේක මමය නැත්නම් මේ ඒකත් සංඤී භාවය අදුක්කම සුඛය තුලින් ගත්ත ඒකත් සංඤී භාවය මගේය නැත්නම් මේක මගේ ආත්මය කියලා සමහර විටක ඒ මත හඳුනා ගැනීමක් ඒ මතින් නඹු කර ගැනීමක් අනික්කත් උත්සාහ කරන්න එහෙත්තන් මේ කඩපින්ම පණින්න බැරි වුණා. එයත් තාම භාවනා කරාට වැටි වැටි ඉන්නවා. මම නම් කොහොම හරි මේකෙන් ගොඩාවා කියලා ඒ ඒකත්ව සංඥාව මතින් ඇතිවෙච්ච ධම්මයතාවය කියලා එයින් නිපන් ප්‍රපංච එන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ අන්නේ නිෂ්ප්‍රපංච தത്വෙට යන්න ධම්මයතාවේ අතම්මයතාවයකටපත් කරලා මේක මම නෙවෙයි මේ ධර්මයේ ප්‍රතිඵලයක්. මේ පාරගිය කාටත් මේක ලැබෙනවා. කියලා ඒ ලැබිච්ච ඒකත්ව සංඥාවවත් මමේ නොවේ මගේ නොවේ මගේ ආත්මේ නෙවෙයි කියලා ඒක කෙරෙහි තියෙන හේතු වෙන ගතිය. ඒකේ නඹු වෙන්නේ නැති ගතිය. ඒක තමයි කියනවා. ඉතින් අන්තිම අමාරුම අභ්‍යාසය. මේක උපේනකම් යම් කිසි එල්ලයක් තියෙනවා. නමුත් මෙතෙන් ගියාට පස්සේ මේ උපයාගත්ත දේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන එක තමයි අමාරුම දේ. ඒක නිසා සරුවචනන්සේ මතක් කරනවා ධම්මෝපිවෝ භික්කවේ පහතබ්බා පගේව අධම්මෝ කිය. මහන්නේ මේ උපයාගත් ධර්මයක් උඹට අතාරින්න වෙනවා අධර්ම ගැන කුමන කතාවද කියලා. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව සම්‍යක් දෘෂ්ටිකින් තොරව එතෙන්ද ගිහිල්ලා මේ ලැබිය මමයි මේක මගේ මේක මගේ ආත්මය කිව්වොත් ඒ පුත්‍රයාට උනත් සර්වඥාන්සේ අසප්පුරුසයි කියලා තමයි කියන්නේ. තමන්ගේ සුභසිද්ධිය දන්නේ නැති කෙනෙක්. ඒක නිසා අර සැප වේදනා හිටියත් දුක් වේදනා හිටියත් අදුක්කම සුඛ වේදනා හිටියත් මේ කිසිම දෙයක් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන සම්‍යක් දෘෂ්ටිය නැතුව අර තරම් උස්සස් තත්වයකට ගියත් තාම ගැටේ වදිනවා. එහෙම ගැටේ හිර වෙනවා. එතෙන්ද යනකොට ඉතින් කලින් යන්න කලිමුත් හොඳම වැඩේ තමයි මේ හොඳ ධර්ම වේවා නරක ධර්ම වේවා මම නොවේ මගේ නොවේ ආත්මේ නොවේ කියන සංකල්පය ඊට වැදගත් වෙන නිසායි මේ සම්‍යාදෘත්‍ති සූත්‍රයේ සම්පටිච්ච සම්පාදේ සෑම පුරුකක්ම ඇද ඇද පතුරු ගගහ විසිතුරු කර කර මේ සෑම දෙයකින්ම සම්‍යාදෘෂ්ටි ඇතිකරන්ට මේ අපිට උදව් කරනවා ආධාර කරනවා උපදෙස් දෙනවා මෙන්න මේ මේ කියන මේ සලායතන විභංග සූත්‍රයේදී පෙන්වන මේ පොතු අරගෙන පොතු අරගෙන මැදේට ගිහිල්ලා ඕකෙත් ගන්න හරයක් නැහැ කියලා ලුණු ගෙඩියක් පොතු ගහනවා වගේ කේල් ගහක් පතුරු ගහගෙන යනවා වගේ ලස්සන යෑමක් අපි ගොඩක් වෙලාවට මේ වෙනකොට මා සාකච්ඡාවට ගත්ත ওই චුල්ල මේ මේ වේදාල සූත්‍රයේදී හරි ලස්සනට අර විචාක උපාසක සහ මේ ධම්මදින්න රහතන් වහන්සේ අතර සිද්ධ වෙනවා. ඉතින් ඒකට උග දෙනෙක් දන්නවා මේ කතාව. කෙසේ නමුත් ධර්ම දේශනාවකට පසුබිම සකස් කිරීමක් වශයෙන් මතක් කරන මේ දෙන්නම බොහොම සුහදව විවාහ ජීවිතයක් ගත කරන දරුවෝ නැති හොඳ සිටු පවුලක පවුලක්. ඉතින් නමුත් මේ විසාකෝපාසකතුමා නිතරම මගේ ਸਰුවචනanse ඇසුරු කරනවා. ඇසුරු කරලා මේ ගෘහ ජීවිතය ගත කරන ගමන් අමුදරුවන් සැබියන් වශයෙන් ඉන්න ගමන්ම ටිකෙන් ටික දවසින් දවස දවසින් දවස සෝවාන් සකදාගාමි අනාගාමි කියලා අනාගාමි තත්ත්වෙටපත් වෙනවා. ඒ අනාගාමී தත්ත්වයටපත් වෙන කම්ම ඒ තමන්ගේ අඹුවට නැත්තම් ධම්මදින්නාවට මේ පාරකම යනවායි කියලා කියන්නේ නැහැ. බුදුන් දකින්න යන බව දන්නවා. ඉතින් එදත් බුදුන් ඒ ගිහිල්ලා බණක් අහලා හොඳට ඕම හිත අනාගාමී தත්ත්වයටපත් වෙලා ඉසිතුමාලිගාවට එනකොට පුරුදු විදිහට ධම්මදින්නාව යනවා ඒ ස්වාමියාව පිළිඅර ගන්නට සිප වැළඳ ගන්න. ඉතින් කියනවා එන්න එපයි කියලා ළඟට. නිකන් අමුතු 아무තු බණක් එදා. ඊට පස්සේ ධම්මදින්නාට සැකයක් පහනවා. මොකද මං පිළිබඳව වැරදිව තේරුම් අරගත්තද නැත්නම් වෙන ඉත්‍ත්‍යාවක් කරේ හිත ගිහිල්ලාද මොකක් හරි වෙනසක් තියෙනවා කියලා කොහොම හරි කන්න බොන්න තියලා කෑම කාලා එමීට අහනවා මොකද්ද මෙහෙම වෙන්න හේතුව මම අතින් වැරද්දක් මොන හරි වුණාද එහෙම නැත්නම් වෙන කෙනෙක් පිළිබඳව එහෙම පිළිමද සිත පහළ වෙලාද ඊට පස්සේ ධම්මයේ විසාකා උපාසකතුමා කියනවා එහෙම එකක් මොකක්වත් නෙවෙයි මට දැන් මේවා පිළිබඳ ආසාව නැති වෙලයි කියලා. ඉතින් ඒ දවසේ කතාව නැතර කරලා පහුවෙන්දත් මතක් කළාම මොකද්ද ඒකේ තේරුම? ඒ මේ ධම්මදිනාට තියෙන මේ මගෙන් වෙච්ච අත්තරද්දක් කියලා ගිල්ට් එක එන්නේ. විසකාගෙන එහෙම මොනක්වත් නෙවෙයි මට මේකේ ආසාව නැති වෙලා තියෙන නිසා මට විවේකීව ඉඳ දෙන්නේ කියලා. ඉතින් ධම්මදිනා නිතර නිතර අහනකොට කියනවා ප්‍රශ්නේ මේකයි. මට මේ හත්මුතු පරම්පරාවෙන් ආපු බූදලේවත් උඹේ හත්මුතු පරම්පරාවෙන් ඇවිල්ලා උඹට හම්බෙච්ච දෑවැද්ද ගැනවත් මට හැඟීමක් නැහැ. මේ ගෘහ ජීවිතය ගැන මට ඉඳ හිතකුත් නැහැ. මගේ හිතක් තියෙනවා බාධාවක් වෙන්නේ නැත්නම් පැවිදි වෙන්නේ කියලා. ඒක නිසා මම හරි කැමැති උඹ මං ගැන අහනා වගේ මම උඹෙන් අහන්න උඹ කැමැතිද මේ වස්තුව සියල්ලම අරගෙන නැවත විවාහයක් කරගෙන මේ වස්තුව පරිභෝග කරගෙන ඉන්න ඒක අහණ්ඩයි මට ඕනකම තියෙන්නේ හැබැයි මම නම් විනිශ්චිතයි මම විවේක වෙන්න ඕන කියලා. එහෙනම් ධම්මදින්නාව අහනවා දැන් ඔබතුමාට එපා වෙච්ච මේ වමනේ කරපු දේ වගේ මේ වස්තුව මට අරගෙන මොනව කරන්නද මටත් බැරිද එහෙනම් පැවිදි වෙන්නේ කියලා. ඉතින් එතකොට විසාකා උපාසිකාවගේ මේ අදහස හදිසි ආපු අදහස අදහසේ වාසිය විසාකා උපාසකතුමා ගන්නවා. හැබැයි සැකයක් පහළ වෙනවා. මේක පාරටම දීගවල වල ගත කරන හිටපු කුලකාන්තාවකට පැවිද්ද කරන එක ලේසිත් නෑ. ඔය ගැඹුරු නෛර්යානික සීසත් ධර්මයේ තේරුම් ගන්න එක ලේසිත් නෑ. නමුත් මේ වෙලාව හැටියට හොඳම වැඩේ තමයි ආපු අර කොක්ක ගැලවුණානේ දැන්. Tamanට වැටෙන්න තියුණු කොක්ක බෑ මොනවා හරි කිව්වනම් අහුවෙන නිසා හොඳයි කියනවා. හොඳයි කියලා දෙන්නම එකතු වෙලා දොරදන් දෙනවා. දොරදන් දෙනවා කියලා අනබෙර ගස්සනවා මේ ගෙදර තියෙන ඕන දෙයක් ඕන කෙනෙක් ගන්නයි කියලා. දීලිවල දෙන්න දෙපැත්තට යනවා මේ පැවිදි වෙන්න. ගිහිල්ල ඉවර වෙලා ධම්මදින්නා යනවා උපාසිකාරාමයකට උපාසිකාරාම නෙවෙයි භික්ෂුණී ආරාමයකට ඇවිල්ලි වෙලා උපාසක ධම්ම විසාක උපාසක පැවිදි වෙලා විසාක උපාසකමයි ඉන්නේ. මේ පැවිදි වෙලා කියනවා මේ මේ පළාතේ ඉඳපන් හිටියොත් එහෙම මේ සාමාන්‍ය ගමේ තියෙන සම්බන්ධකම් නිසා විවේක වෙන්නේ අදුර පළාතකට යන්නේ කියලා. ඒ කාලා ධම්මදින්න මෙහෙනින්න ආශය ඇතර ගිලා රහත් වෙලා පුරුද්දට වගේ දවසක චාරිත්‍රාක් තිබිලා තියෙනවා යමන්ගේ පැවිදි ධර්ම සම්පූර්ණ වුණාට පස්සේ සරුවචනන්ත ළඟට ඇවිල්ලා අඤ්ඤ භාව ප්‍රකාශ කරනවා කියලා ස්වාමීන් වහන්සේ මට මෙන්න මෙහෙමයි භාවනාව හරියි කියලා. එතකොට සරුවචනන්ත ඉතින් මිනුන් දණ්ඩක් දාලා දන ගන්නවා මෙයා ඉන්නේ අහවල් තැන තමයි කියලා. අන්න වගේ අඤ්ඤ භාව ප්‍රකාශනය සඳහා නැවතිනවා සවැත් නුවරට. ඊට පස්සේ විසාකාවට අර පරණ මේ පරණ කසාදේ මතක් වෙනවා. මතක් වෙලා ගිහිල්ලා ධම්මචින්නව හම්බ වෙලා සැකයෙන් යුක්තව ප්‍රශ්න කරනවා ගිය ගමන කරගෙන දාවේ නැත්තම් පැරදිලාද කියලා බලන්න. අන්න එතනදී මේ වේදනාව පිළිබඳව කතා කරන මුල් කොටස මුග දෙනෙක් අහලා තිනවා. නමුත් පීයත් මතක් කරගත්තා. මේ විසාකාව කිසිම අනුකම්පා විරහිතව මේ ධම්මදිනාවට ප්‍රශ්න නගනවා. මේක මොකක් කරන්නේ ධර්ම සාකච්ඡාවක්. හැබැයි ඒක යන්නේ මේ උසාවියක හරස් ප්‍රශ්න අහනවා වගේ. ඉතින් ගිහිල්ලා අහනවා ආර්යාවෙනි මේ දුක වේ සුඛ වේ දුක්ඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. ඉතින් ධම්මදිනාව කියනවා අවත්නි මේ දුක වේදනාව තියෙන වෙලාවේ දුකයි පහ වෙනකොට ඒක පිළිබඳ සැපයක් පහළ වෙනවායි කියනවා බොහොම හොඳයි. ඒකට සුඛ වේදනාවේ සැප දුක මොකද්ද? සුඛ වේදනා පවතින වෙලාවේදී සුඛයි. නමුත් ඒක නැති වෙලා යනකොට දුකයි. ආයතකොට අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොනවාද? අදුක්කම සුඛ වේදනාව කියලා තියෙන එකක් දන්නවා දැන හඳුනා ගත්තොත් එයා සුඛයටපත් වෙනවා. ඒක දන්නේ නැත්නම් ඒ පුද්ගලයාට ඒක දුකක් බවටපත් වෙනවායි කියන. ඊට පස්සේ විසාකාව වෙන ප්‍රශ්නාවලියක් අරගෙන කියනවා ආයත්නි සුඛ දුක්ඛ වේදනාවේ අනුසය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ වංචනික නෑ අනුසය වශයෙන් මොන වගේ අනුසයද ක්‍රියාතුයි. ඒතකොට කියනවා සුඛ දුක්ඛ වේදනාවට ඇවැත්නි පටිඝානුසය වැඩ කරනවා. දුක වේදනාවක් එනකොටම පෘථග්ජනයට අනිවාර්යයෙන්ම තරහක් එනවා. ඒක ඉතින් මේ දෙක එකට තමයි එන්නේ. ඒතකොට සුඛ වේදනාවට ඇති අනුසය මොකද්ද කියලා. ඒතකොට කියනවා සුඛ වේදනාවට ඇති අනුසය තමයි ලෝභය. ලෝභයත් එක්කම මේ සුඛ වේදනාව මට වේවා, වැඩි වේවා, හෙටත් ඒවා කියන විදිහට ලෝභ ඇති වෙනවා. එතකොට අහනවා මේ අදුක්කම සුඛ වේදනාවට මොන වගේ අනුශයත්ව වැඩ කරන්න කියලා. අදුක්කම සුඛ වේදනාවේ නෝට කිසි කෙනෙකුට ඒක මතක් වෙන්නේ නැහැ. සිහි නැහැ. ඒක මේ මෝහයට වැටෙනවා. සැප දුක දෙනකොට නම් ඉතින් ඒවා මන මන කිර කිර අරක වෙනකොට මේක ඉල්ලනවා මේක වෙනකොට අරක ඉල්ලනවා කොහොම හරි සැප වැඩි කරන පරමාර්ථයක් තියෙනවා. අදුක්කම සුඛ වේදනාව වෙනකොට ඒක නොදැනී යෑම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒකට අවිජ්ජානුසය වැඩ කරනවායි කියලා. එතනත් බොහොම ලස්සන අංග සම්පූර්ණ ප්‍රශ්න පිළිතුරු දීමක් සිදු වෙනවා. ඊට පස්සේ විසාකාව අහනවා ආර්යාවනි මේ දුක් වේදනාට ප්‍රතිභාග වෙන්නේ මොකද්ද කියලා. දුක් වේදනාවක් තියෙන කියලා දැනගන්නේ කොහොමද? මොකක් එක්කද ගලපලා දුක් වේදනා දැනගන්නේ. එතකොට මේ ධම්මචින්නා කියනවා ඇවැත්නි දුක් වේදනාවට ප්‍රතිභාග වෙන්නේ සුඛ වේදනාව. සුඛයට සාපේක්ෂව තමයි දුකක් තියෙන්නේ. දුකයට සාපේක්ෂව තමයි සුඛයක් තියෙන්නේ. මේ දෙක නැතුව දෙන්නට ඉන්න බෑ. ඒක නිකන් මේ චිත්‍රයයි canvas එකයි වගේ. canvas එකක් නැතුව චිත්‍ර අඳින්න බෑ. නිසා කේවල දුකක් කියලා ජීවිතේ එකක් නැහැ. කේවල සැපක් කියලා දෙකක් ඇත්තේ නැහැ. සැපේ වැඩිලා දුක අඩු නම් අපි සුඛ වේදනාවක් කියනවා. හැබැයි පසුබිමේ තියෙන දුක් වේදනාව වේදන. එතකොට දුක වැඩි වෙලා සුඛේ වැඩි වෙච්චාම දුක් වේදනාවක් කියලා කියනවා. පසුබිමේ සුඛ වේදනාවක් තියෙනවා. මේ දෙක එකිනෙකට ප්‍රතිභාගව තියෙන්නේ. එතකොට අහනවා ඇවැත්නි මේ අදුක්කම සුඛ වේදනාවට ප්‍රතිභාග වෙන්නේ මොකද්ද කියලා. එතකොට කියලා ධම්මදිනාගෙන ආයත්‍ය අදුක්කම සුඛ වේදනාවට ප්‍රතිභාග වෙන්නේ මෝහය. එහෙම නැත්නම් අවිද්‍යාව. අවිද්‍යාව තියෙන නිසා අදුක්කම සුඛ වේදනාවේ පැවැත්ම වැටහෙන්නේ නැහැ. ඒක සිද්ධියක් බවට පත් වෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, දන්නේ නැහැ. ඒ කාලය ගෙවම් කරනවා මිසක්ක මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ කියලා. එතකොට අහනවා එතකොට ඒ අදුක්කම සුඛ වේදනාව නිසා ඇතිවෙන අවිද්‍යාවට ප්‍රතිභාග වෙන්නේ මොකද්ද කියලා. එතකොට කියන අවිද්‍යාවට ප්‍රතිභාග වෙන්නේ විද්‍යාව කියලා. එතන මහා පුදුමාකාර මේ ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් අතර ප්‍රතිභා කියන වචනේත් ඒක තමයි තේරෙන්නේ. ඒක නිසා යම් දවසක සුඛ වේදනා සුඛ වේදනා වශයෙන් දැනගෙන ඒවට අපි කියන්නේ පරිච්ඡේද කරනවා කියලා දුක්ඛ වේදනා දුක්ඛ වේදනා වශයෙන් දැනගෙන පරිච්ඡේද කරගෙන පරිච්ඡේද කරගෙන ගියොත් අපි වෙනත් විදිහට කියනවා නම් එනේන සුඛ වේදනාව එනේන දුක් වේදනා ශක්ති ප්‍රමාණය මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියොත් අපිට තේරෙන පටන් අර ගන්නවා මේ සුඛ වේදනාව එනකොට දිගින් දිගට මෙනෙහි කරන්න බැරි හේතුව ඒකට තියෙන ආශාව නිසා අපි මෙනෙහි නොකර ඔහේ සුඛේ ඉඳ හිතනවා. එතකොට සුඛ වේදනාව අපි යටපත් කරනවා. ඒ වගේම දුක්ඛ වේදනාව ආපුවම දිගට මෙනෙහි කරන්න බැරි ඒක නොදකින් නොපතන් කියලා ඒකේ ද්වේෂයක් තියෙනවා. ඒක නිසා ඒක අපි යටපත් කරනවා. නමුත් එහෙම වෙන්න දෙන්නේ නැතුව එනේන දුක් අවස්ථා එනේන සුඛ අවස්ථාව අර තියෙන අනුසය ධර්මයට යට වෙන්න දෙන්නේ නැතුව මෙනෙහි කරගෙන යන්න පටන් අරගත්තොත් අපිට සුඛ වේදනාව දුක වේදනාව කියන දෙක පිළිබඳවත් මුලැමැදාග වශයෙන් වැඩි ඇසුරක් වැඩි තොරතුරු ප්‍රමාණයක් වැඩි යාලුකමක් වැඩි දැන ගැනීමක් කරන්න පුළුවන් මේ දෙක දැන ගැනීමත් එක්කම අනිවාර්යයෙන්ම මේ දෙක නැති අතරමැද විශාල හිස්තැනක් තියෙන බව ඒ වෙලාවේදී මේක දුකක් හෝ සුඛයක් කියන්න බැරි බව අනිවාර්යයෙන්ම තේරෙනවා. ඒකට හේතුව අර දුක එනකොට දුක කොටු කරනවා සැප එනකොට සැප කොටු කරනවා හැබැයි අර සැපේට තියෙන ලොල්කම හෝ දුකට තියෙන द्वේෂය කියන දෙක පිළිබඳව අවදියක් තියෙනවා ආන්න එහෙම ගියොත් තේරෙනවා මේ දුක් දුක්ඛම සුඛ වේදනා එන හැම වෙලාවකම අපි මේ මේකට ඇස්සරවන ගතිය ඒකට අවදි වෙන ගතිය නැති වෙනවා අපි ළඟ තියෙන මෝහයක්. එතකොට අපි ඒක මේ බුක් කීපින් වල ගණන් දාන්නේ නැහැ ඒකේ. සැප වේදනා නම් ප්‍රමාණ කරන්න දන්නවා දුක් වේදනා ප්‍රමාණ කරන්න දන්නවා මේ බොහොම විචිත්‍ර ප්‍රකට භූමිකාවක් ඒවට තියෙනවා අපේ ජීවිතේ. නමුත් අදුක්කම සුඛ වේදනාට නැහැ. අනේක දැනගත්ත දවසක තේරෙන පටන් අරගන බොහෝ වේලාව අපේ හිත පවතින්නේ මේකේ. නමුත් ඒක පිළිබඳව අපිට කිසි අගයක් නැහැ, ආඩම්බරයක් නැහැ. මොකද ඒ වෙලාවේදී අවිද්‍යාන්ධකාරය තමයි හිත තියෙන්නේ. එන්න මේකට අවදි වෙන්නේ සැප දුක වේදනා දෙක කොටු කරලා පැත්තකට දාපු වෙලාවේ. අහස දිහා බලලා තරු ටික අයින් කෙරුවට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේක තියෙන්නේ බුදුමාකාර අජට අවකාශය කියලා කියන බාධා විරහිත වූ අවකාශයක් මේකේ තියෙන්නේ. ඒ අවකාශය යාන්තම තමයි අතනේ මෙතනින් තරු තියෙන්නේ. නමුත් මනින්න කරන්න බැරි හිස්තනක් මේකේ තියෙන්නේ. ඒ වගේ ජීවිතයත් දවසක් ගත්තොත්, පැයක් ගත්තොත්, පරියංග පැයක් සක්මන් පැයක් ඒක මේ දුක් වේදනා දුක් සුඛ වේදනා කියන තරු කැලි ටික අයින් කරලා බලපුවාම පුදුමාකාර අවකාශයක් තියෙනවා. නමුත් මේ අවකාශයට අපි නොදැනුවත්කමකුත් තියෙනවා බයකුත් තියෙනවා. අපි ඒ වෙනුවට සැප හොයනවා කියන ඒ ගෙනාවු සංසාරගත පුරුද්දේ. සුවයලවීමේ වැඩපිළිවෙල යන නිසා දුකක් එනකොට කඩාපැනලා විනාශ කරන්න හදන ගතියත්, සැපක් එනකොට කල්ල බදා ගන්න හදන ගතියත් නිසා කොච්චරක් හිත අපේ අන්ධභූත වෙනවද කියලා කියනවනම් අර අදුක්කම සුඛේට කවදාකවත් ස්වභාවයෙන් බුදු උපදේශයක් නැතුව අනුන්ගේ පරතෝഘോഷයකින්තරව කවදාකවත් හිත විවෘත වෙන්නේ නැහැ කියන. අදුක්කම සුඛයේ තුලයි නිවන තියෙන්නේ කියලා මොනම තාලයකටවත් හිතෙන්නේ නැහැ කියනවා. නිවන හිතන්නෙම තප වේදනාව තුල. ඉතින් ඒක නැති කිරීම සඳහා බාධා වශයෙන් පැමිණෙන දුක වේදනාටත් ගොරවගෙන පනිනවා ව්‍යාකර දේනුවක් වගේ දුක එනකොටම. ඉතින් මේ දෙකේ හැපි හැපි ඉන්නවා මිසක් අතරමැද තියෙන අදුක්කම සුඛයට හිත විවෘත වෙන්නේ නැත්නම් විවෘත වුණත් කවදාකවත් හිතන්නේ මෙතනයි ප්‍රත්‍යක්ෂය තැන. මෙතනයි තමයි අපිට தත්ත්‍ය තැන. මෙතන තමයි නිවනට දොර. මෙතන තමයි නිවනට යතුරු කියලා කවදාකවත් හිතෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා ඒක ලැබෙන්නේ අනිවාර්යයෙන්ම සරුවචනාංශිකේ වචනයකට අනුව ගිය නැත්නම් සරුවචනාංශිකම වචනයකට හෝ ඒ අනුව ගිය ශ්‍රාවක වචනයකට තමයි මේ අදුක්කම සුඛ වේදනාවට දොර ඇරෙන්නේ. ඒකට හේතුව දුක එනකොට දුක වශයෙන් සැප එනකොට සැප වශයෙන් කොටු කරනවා. පරිච්ඡේද කරනවා. පරිච්ඡේද කරනකොට කරනකොට අදුක්කම සුඛයට ආවට පස්සේ ඒ අදුක්කම සුඛයේ අගේ නොකරන ගතියක් එනවා මේ අවිද්‍යාව නිසා. උපමාවකට කියනවා නම් පරණ ක්‍රමයේ හැටියට තියෙන ඕරලෝසු බට්ටෙක් දිහා බලාගෙන ඉනකොට ඒ ඕරලෝසු බට්ටා එක කෙලවරකට ගිහිල්ලා නිකන් නතර වෙන්න වගේ හිටිනවා. ආයෙ වැටිලා වේගයක් අරගෙන එහා කෙලවට ගිහිල්ලා ආයෙ නිකන් නතර වෙන්න වගේ හිටිනවා. නිකන් බලාගෙනකොට පේන්නේ මෙයා නතර වෙනවනම් කොන් දෙකේ නතර වෙයි වගේ. මොකද එතන තමයි ඉතාමත්ම වේගය අඩුම වෙන තැන. එනිසා බලාගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා කවදාකවත් නතර වෙන්නෙත් නැහැ. මැද හරිය තමයි වේගයෙන්ම යන තැන. නමුත් වයින් නැති වෙච්ච දවසේ නතර වෙන්නේ කොහෙද? නතර වෙන්නේ හරියට අර වේගයෙන්ම ගමන් කරපු මැද තැන. ඒක තමයි යාගේ ප්‍රകൃතිය. ඒක තමයි යාට බාහිර කරදර නැත සංස්කාර නැත්නකොට නතර වෙන තැන. නමුත් බලන් ඉන්නකොට කවදාකවත් එතන මේ වගේ විවේකයක් මෙතන මෙයාගේ ප්‍රകൃතිය වෙයි සාධාරණතන වෙයි කියලා හිතන්නේ. අන්න ඒ වගේ මේ සුඛයෙන් දුකයට දුකෙන් සුඛයට පැන පැන මේ ඉන්නේ හිත අතරමැදදී හැම වෙලාවෙම අදුක්කම සුඛය හරහාමයි යන්නේ මෙන්න මේ අදුක්කම සුඛය තුළ තමයි නිවනට පාර තියෙන කියන එක කවදාකවත් තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් අර සුඛයි දුකයි කියන දෙක හරි සිද්ධි බහුලයි. හරි හිත පැහැර ගන්න සුළුයි. අපේ අගයන් ආඩම්බරයන් යෙදවිලා තියෙන ওই දෙකට විතරයි. ඒක නිසා ඒ විසාකාව අහන්නේ මේ අදුක්කම සුඛ වේදනාවට ප්‍රතිපක්ෂ වෙන්නේ නැත්නම් ප්‍රතිභාග වෙන්නේ මේක ගලප ගන්න පුළුවන් වෙන්නේ මේක මතු කර ගන්න පුළුවන් වෙන්නේ මේක ඉස්මතු කර ගන්න වෙන්නේ පුළුවන් කොහොමද කියලා අහනකොට කියන්නේ මේ අවිද්‍යාව තියෙන තාක්කල් අදුක්කම සුඛය අගය කරන්න ප්‍රතිභාග වෙන්නේ අවිද්‍යාව මේකයි අවිද්‍යාව කියන්නේ කියන එක දැන ගැනීම තමයි විද්‍යාව කියන්නේ කොයිට එහා වෙන කිසිම ඥානයක් වෙන කිසිම සම්‍යක් දෘෂ්ටියක් වෙන කිසිම අල්ලන්න පුළුවන් දෙයක් නැහැ මෙන්න මේ වගේ හැම චිත්තක්ෂණයකම එහෙම නැත්තම් කියනවනම් සැපේ සිට දුකකට මාරු වෙන දුකේ සිට සැපයට මාරු වෙන සෑම තැනකදීම අපි මේ නිවන පන්නනවා නැත්තම් නිවන හරහා පනිනවා දන්නේ නැහැ ඒ වෙලාවේ නොතේරෙන ගතියක් තියෙනවා නොදැනෙන ගතියක් තියෙනවා විඳින්න බැරි ගතියක් තියෙනවා සංඥා නැති ගතියක් තියෙනවා අන්න ඒකට අවදි වෙන්න බැරි මොකද මේ සැපයලවන ගතිය නිසා සැප සොයා යන ගමන නිසා ඒක නිසා එතෙන්ද කියනවා මේ අවිද්‍යාවට ප්‍රතිපක්ෂ වෙන්නේ විද්‍යාව කවදා හෝ මේ මොනක්වත් නැති තැනට යනකොට ඒකයි නම්බුකාරද ඒකයි භාවනාවේ ඵලය ඵලය කියලා කියන්නේ පෙරමග කියලා දැනගන්න එකම තමයි අවිද්‍යාව නෑ දැනගන්න බැරි වෙන්නේ අවිද්‍යාව නිසා දැනගත්ත ගමන් මේ තුල මම මෙතෙක් සංසාරේ කොච්චරනම් මේකට අවිද්‍යාවෙන් ගත කරාද කියලා දැන ගැනීමමයි විද්‍යාවේ ඒ නිසා ආනාපානේ කරගෙන යනකොට ආනාපානේ තුනී වෙන්ට වෙන්ට අපි දැනගන්න ඕනේ මේ යන්න හදන්නේ ආස්වාද ප්‍රසවාස දෙක මැද තියෙන හිතන වගේ තැනකට. ආනාපානේ තුලින්මයි. ඉතින් ඒක කලබල වීම තමයි අපේ ස්වභාවික නින්දර වැරදුන. මෙන්න මේ දෙකට වැටෙන්නේ නැතුව දැන් මේදී හරි මේක තවත් තුනී වෙනවනම් තවත් වේදනාවක් නැති සංඥාවක් නැත්තන්ට යනවනම් අන්න මේක තමයි මම අනුග්‍රහ කළ යුත්තේ. මේකට තමයි මම යන්න ඕනේ කියලා ඒ තුනී තැනට යන්න මොන්න තරම් සීලයක් තියෙන්න ඕනද කියලා හිතන්න මොන්න තරම් සෞඛ්‍ය සම්පන්න මනසක් තියෙන්න ඕනද කියලා හිතන්න යම් විශේෂ විදියකට අපේ ශාරීරික ලෙඩක් තියෙද්දී අපි හුස්ම තුනී වෙනවා දැක්කොත් එහෙම අපි හිතන්නේ මේ ඇඟේ ලෙඩයක් වෙන්න ඇති ඒ නිසා ඉක්මනට භාවනා අන්තර කරලා ගිහලා දොස්තර හම්බෙන්න ඕනේ කියලා හිතනවා එතන මොනවා හරි මානසික රෝගයක් අපි කරපු පවක් හරි මොකක් හරි තිබුණොත් එහෙම නැත්නම් ගිල්ට් එකක් තිබුණත් අපි හිතන්නේ මේ භාවනාව මෙතෙන්ට එන්නේ මේ අපරාධයකට මට ආපු මේ පවක් පටිසන් දෙන වෙලාවක් වෙන්නද කියලා බය වෙලා භාවනාව කඩා ගන්න. ඒක නිසා සරුවචන්සේ සඳහන් කරනවා මේක එකක් උඹ අහලා තියෙන්න ඕනේ භාවනාව හරියනවනම් තුනි වෙයි. ප්‍රසම්බණේ වෙයි. නමුත් ඒකට සුදුසු කායික වාතාවරණයක් ඕනේ මානසික වාතාවරණයක් ඕනේ. ඒකයි සීල් සමාදන් වෙන්න කියන්නේ. ඒකයි සමාධියක් ඇති කරගන්න කියන්නේ. ඒ සීලෙන් සමාධියෙන් ආරක්ෂා වුණාට පස්සේ අපිට ඒක පුංචි අභියෝගයක් වෙනවා එහෙනම් තවත් නැති වෙච්චාවයි මම මේක දිහා බලන් ඉන්නවා කියලා අන්න අර අදුක්කම සුඛ වේදනා නැත්තම් කියාගන්න බැරි තැන පිළිබඳව අභියෝගශීලී භාවයක් එනකොට තමයි Tamanට තේරෙන පටන් අරගන්නේ මේක භාවනා කළත් නොකළත් තියෙන තැනක් නමුත් මේ වගේ ශිල්පීය ක්‍රමයකට මිස ක්‍රමයකින් ගිහිල්ලා මිස මේකට අපිට විශ්වසනීය විදිහකට යන්න ක්‍රමයක් නැහැ අපි මේක පන්නන එකයි හැමදාම කරේ. ආන් එතෙන්ද අවදි වෙච්ච දවසක තේරෙන පටන් අර ගන්නවා මේක ඊයේ හර ගියත් අදත් උපයන්න එපායි. උපයා ගත්තට පස්සේ මේකට යන්න නම් අපි නිතරම කොච්චර අවිද්‍යාවක වැටලා ඉන්නවද මොන තරම්ද අවිද්‍යාව කියනවා මේ සැප සොයන මේ විද්‍යා අවිද්‍යාවක මුළු තාක්ෂණයම තියෙන උතනනේ මුළු භෞතික ලෞකික ඥාන සේරම තියෙන අපිට සැප පොරොන්දු වෙලා නමුත් අපි දැනගන්න ඕනේ ඒක හරියට ඔර්ලෝසු බට්ටර කෙලවරට ගිහලා නතර කරන්න ගන්න උත්සාහයක් වගේ එකක් එහෙම නැත්නම් වෙන විදිහට කියනවනම් ලේනෙක් වලිගේ මොහොත ඉඳින්න හදනවා වගේ වැඩක් මානව වර්ගය දැන් අවුරුදු 200කට කිට්ටුයි ඔය මේ මේ ආගමානුකූල වැඩ ඒව නිකන් গুপ্ত වැඩ ඒව වැඩක් නැහැ කියලා පැත්තකට දාලා මේ සැපසෙවීමේ මාර්ගයේ දිගේ දුවනවා දුවනවා දුවනවා දුවනවා. නමුත් දන්නේ මේ හැම වෙලාවකම අර අවශ්‍ය මේ අදුක්කම සුඛේ පන්නලයි අපි යන්නේ කියලා. සැපේ ඉඳලා දුකට මාරු වෙනකොට දුකේ ඉඳලා සැපේට මාරු වෙනකොට අතරමැද තියෙන ગેප් එක. අන්න එතන කොච්චර කවිද්‍යාවක් තියෙනවද කියලා දැනගත්තොත් මගේ අවිද්‍යාව තරම මේච්චරයි කියලා දැන ගැනීමමයි විද්‍යාව කියලා කියන්නේ. ඒ දෙක අතර කිසිම වෙනසක් නැහැ. අපි යම් කිසි වෙලාවක අසතියෙන් ඉන්නවයි කියලා දැන ගැනීමමයි සතිය කියන්නේ. ඊට වැඩි දෙයක් නැහැ. අපි යම් කිසි වෙලාවක අශ්‍රද්ධාවෙන් ඉන්නවයි කියලා දැනගෙන ඒකට නොසැලී සිටීමමයි සද්දා බලය කියලා කියන්නේ. අපි යම් කිසි වෙලාවක මට වීර්ය නැහැ මට කුසීතයි මගේ හිත නින්දට වැටිගෙන එනවා කියලා දැනගෙන ඒකට නොසැලී සිටීමමයි වීර්ය ශක්තිය කියලා කියන්නේ වීර්ය බලය කියලා කියන්නේ. ඒ වගේම අපිට හිතේ සද්ධාාවක් සමාධියක් නැහැ නැති බව දන්නවා ඒක බාර ගන්න ලැස්තියි. සමාධි නැති වෙලාවක් තියෙන්නේ. ඒකට නොසැලී ඉන්නවනම් ඒකට කියනවා සමාධි බලය කියලා. ඒ වගේම අපිට ප්‍රඥාව නැහැ. මම මේ මේ කොච්චර මේවා දේවල් කිව්වත් මට මේව අහුවෙන්නේ නැහැ. මට පටවි ධාතුව පටවි ධාතුව වශයෙන් වැටෙන්නේ නැහැ. තේජෝ ධාතුව තේජෝ ධාතුව වශයෙන් වැටෙන්නේ නැහැ. පටවි ආපෝ තේජෝ වායෝ මොනක්වත් වැටෙන්නේ නැහැ. නාම ධර්ම නාම ධර්ම වල වැටෙන්නේ නැහැ කියලා දන්නවනම් ඒක තමයි ප්‍රඥා බලය කියන්නේ. එනිසා අපේ නොදැනුවත්කම ප්‍රමාණ කිරීමමයි ප්‍රඥාවෙන් සිද්ධ වෙන්නේ. අපි හිතනවා එහෙම නෙමෙයි මේ ප්‍රඥාව කියන්නේ රත්තරන් ගුලියක් වගේ මොකක් හරි එකක් ඉස්සරහට යනකොට හම්බ වෙයි. ඔළුවේ වදී ඩෝන් ගාලා අන්න එදාට නිවන් දකි කියලා. එහෙම මොකක් වෙන්නේ. තමන්ගේ තියෙන තක తీරුකම මෙච්චරයි කියලා මැනීම පමණමයි ඥානෙ කියන්නේ. ඒ චුංග දෙනෙක් හිතනවා ඒක පශ්චාත්තාපයට ගන්නවා. මොකද මගේ අඩුපාඩු ගන්න ටික නෙමෙයි බා දකින්නේ ඕකෙදී මහානන්තකමක් කොහොමද වෙන්නේ කියලා. අර තමන්ගේ අර මේ ඇත්තට මේ කියද්දී අයදුක්කම සුඛේ මට අහුවෙන්නේ නැත්තේ. ඇයි මෙච්චර මේ අසතියෙන් ඉන්නකොට අසතියෙන් ඉන්න බව දැන ගැනීම සතිය බව මට වැටෙන්නේ නැත්තේ? ඇයි මේ අසද්ධාවෙන් ඉන්නකොට නොසැලී ඉන්න පුළුවන්කමක් තියෙන බව මට වැටෙන්නේ නැත්තේ කියලා අපි කවදාහකවත් ඒක පෞරුෂත්වයට ආඩම්බරයක් කරගන්නේ නැහැ. දැනනකොට හරියට තැවෙනවා. හරියට තැවෙනවා. ඒ මොකද මොකක්වත් නිසා නෙවෙයි අපි ගෙනාව මේ වැරදි සංඥාව නිසා. දේවල් වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ දේවල් හෙටත් වේ, බණ අහනකොට ඉස්සරහත් වෙනවා, බණ අහනකොටත් වෙනවා, පස්සෙත් වෙනවා. නමුත් අපි අර ගෙනාපු සංඥාව වෙනස් කරන්නේ නැති තාක්කල් මේ ලැබෙන ඕනම දෙකට අපි දෙන අර්ථකතනය අර ගේන සංඥාව හැටියට වෙනස් වෙනවා. වේදනාවල් හැටියට වෙනස් වෙනවා. ඒක නිසා සරුවචනanse මතක් කරන්නේ මත විශේෂයෙන් මෙතන සාරිපුත්‍ර සාංශ මතක් කරන්නේ මේ වේදනාව පිළිබඳ සම්‍යක් දෘෂ්ටියයි. වේදනාවට හේතුව ස්පර්ශය. මේ වේදනාවෙත් සාරිපුත්‍ර සාංශ මේ සූත්‍රයේ සඳහන් කරනවා මේ සලායතන නිසා ඇතිවෙන රූප දැකීමෙන් ඇතිවෙන වේදනාව ඇහි ඊගාටනා මේ කනේ නාසයේ දිවේ කය මේ සෑම දෙයකටම ඔය සුඛ දුක්ඛ දෙකේ වවතින තාක්කල් අපිට කවදාකවත් නිවන්නේ නැහැ. සුඛ දුක්ඛ දෙක නැතුවත් නිවන්නේ නැහැ. අපි සුඛ දුක්ඛ දෙක දැනගන්නේ අන්ත දෙක දැන ගැනීම සඳහා. මේ අන්ත දෙක දන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අන්ත දෙක එකතු කරලා දෙකෙන් බෙදෙන එකක් නෙවෙයි. ඒක සම්පූර්ණ මෙතන එතන සංශ්ලේෂණය කරලා ගන්න ඕන එකක්. ඒ නිසා දුක එනකොට දුක වශයෙන් දැනගන්න කියන එකට සතුට වෙන්න දෙන්න එපා. එතකොට අනුසේ ධර්මක යටපත් වෙනවා. දුක දුක එනකොට කනගාටු වෙන්න දෙන්න එපා. එතකොට අනුසේ ධර්මයෙන් අපේ හිත අන්ධබන්ද කරනවා, හොල්මන් කරනවා. සුඛ සුඛේ වශයෙන් දුක දුක වශයෙන් දැනගෙන හුඟාවක් වෙලා දුක සැප දුක වශයෙන් නම් කරගෙන නම් කරන යනකොට එනව තැනකට මේක සුඛ කියන්න බෑ දුකේ කියන්න බෑ. අන්න එතකොට පශ්චාත්තාප නොවි. අන්න එතකොට අන්ධබන්ද නොවි. අන්න එතකොට හිත නිඳර වැටෙන්න දෙන්නේ නැතුව ගියොත් පමණක් ඔන්න අදුක්කම සුඛේ සමහරට පැය ගණන් ඉන්න පුළුවන්. ඉතින් අහනවා ඊගාට මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ මේ අදුක්කම සුඛේ ඉන්නකොට පුදුමාකාර වෙහෙස කරගතියක් තියෙනවා. නීරස ගතියක් තියෙනවා. මොකද අර සැප පස්සේ ලෝබු සංඥාවේ දෝෂේ. ඇත්තට මේ අදුක්කම සුඛේ ඉන්නකොට ඇති වෙන ඇති වෙනවා නම් ඇති වෙන දේ තමයි අපිට කියන්න පුළුවන් විවේක බුද්ධිය කියලා. සැපේක ඉන්න තාක්කල් කවදාකවත් අනුශේ ධර්මයෙන් පහර බැට නොවැදී තියෙන්නේ දුක ඉන්න තාක්කලුත් අනුශේ ධර්මයක පහර බැට නොවැදී පවතින්නේ අදුක්කම සුඛේ ඉන්න තාකුත් ඊගාට මොකද කියලා අහන තාක්කල් කවදාකවත් විවේක බුද්ධිය පහළ වෙන්නේ අදුක්කම සුඛේ ඉන්න ගමන් මේක ලොකු ජයග්‍රහණයක් මේක සම්මේ සමාදම් වෙන්න ඕනේ. මේක පුළුවන් තරම් වැඩි කරන්න ඕනේ. මේකයි අපේ මේ ඉදිරි ගමනට හොඳ සම්දිස්ථානේ කියලා. එන්නේ ඒක අගේ කරන මට්ටමට එන්න තරමට සම්මිය දෘෂ්ටියක් තිබුණොත් අපිට තේරෙන පටන් අරගන්නේ මේ අවිද්‍යාව මොන ආකාරයෙන් අපිට බැට දෙනවද කියලා. අන්න ඒකම තමයි විද්‍යාව කියන්නේ. ඒක නිසා එතනදී ධම්මදින්නාව කියනවා අවිද්‍යාවට ප්‍රතිපක්ෂ ධර්මය තමයි විද්‍යාව කියලා. එතකොට විසාකාව අහනවා මේ එහෙමනම් ආර්යාවෙනි මේ විද්‍යාවට ප්‍රතිපක්ෂ මේ මේ ප්‍රතිපක්ෂ ධර්ම මොකද්ද කියලා. එතින්දි කතා කරලා කියනවා ඒක තමයි විමුක්තිය කියලා. විද්‍යාව විද්‍යාව වශයෙන් දැනගන්නකොටම ඒක ලොකු සාන්තියක් එන්න පටන් ගන්නවා මොනම දෙයක් වෙනස් වෙලා නැහැ. නමුත් දේවල් කෙරේ පවතින ආකල්පවල ලොකු වෙනසක් වෙලා තියෙනවා. මට අලුතේ යන්න තැනක් නැහැ. මේ ඉන්න තැනම තමයි. හැබැයි දේවල් කෙරෙහි ඇති අර වෙනදා බලන විදිහේ සැප එලවගෙන යන අන්ධ භක්තියක්. ඒක පැත්තකට එලවන ගතියක් නැහැ. දුක හොයාගෙන ගිහිල්ලා එලවලා පහර දෙන ගතියක් නැහැ. දුක දුක වශයෙන් සැප සැප වශයෙන් වයින් කරනකොට මැද තියෙන අදුක්කම සුඛයට ඉබේම එළඹ වාසය කරන්න පුළුවන්. ඒකට සමාදම් වෙන එක. ඒකයි වටිනා දේ කියලා දැනගන්නකොටම මෙතෙක් කල් ඇයි මේක නොවුනේ? ඇයි දැන් උනේ කියලා අර සංඥාවේ තිබුණ හොල්මන් කරන ගතිය තේරෙනකොට තමයි තේරෙන පටන් ගන්නවා යම් තැනක අවිද්‍යාව තියෙනවා නම් ඒක හොඳම ලකුණක් තමයි විද්‍යාව එතනමයි කියලා දැනගන්න. ඒකට උපමාවක් කියන ඕනෙම ඊටිපන්දම පත්තු කරලා පහනක් පත්තු කරලා තිබ්බහම මේ පහනේ ඊටිපන්දම තමන්ගේ පාදයේ මුලට අඳුරක් පහතු පතුරව ගන්න. අපි අපිට කවදාකවත් අන්ධකාරය පේන්නේ නැහැ. අපිට පේන්නේ පහනින් ඇති කරන ආලෝකය පමණයි. නමුත් බැලුවොත් වෙන්නේ මොකද්ද? මේ පහන විසින් තමන්ගේ පාදයේ මුලට හැම තැනම අන්ධකාරයක් ඇති කරගන්න. ඒ වගේ යම් තැනක අපි අන්ධකාරය අන්ධකාරය වශයෙන් දැක්කනම් ඒක ආලෝකයට ලොකු නම්බුකාරකමක්. අම්බ ආලෝකයක් දැක්කනම් මතක තියාගන්න ඕකේ අනිවාර්යෙන් පේන්නේ නැති අන්ධකාරයක් තියෙනවා. හැබැයි ඇහැ ගිනි කණා වැටෙන නිසා අපිට අන්ධකාරය පේන්නේ නැහැ. අන්ධකාරය දකින්නකම් ආලෝකය දැක්කයි කියලා කියන්නත් බෑ. අන්න මේ වගේ මේ පටිච්ච සමුප්පන්න ස්වરૂපයේ එක පළුවක් දැකලා දැක්කා කියනකට වැඩිය ඉවසිල්ලෙන් බලන්න හිටියොත් අනිවාර්යයෙන්ම ඕනම සිද්ධියක ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක බලන්න තරම් ඡනසිලා විවේකීව බලනකොට ওই දෙක අතර කිසිම වෙනසකුත් නැහැ. සැපෙත් තියෙන වදයක් දුකෙත් තියෙන වදයක්. මේ දෙකම ඇතිව නැති යන සුළුයි. අදුක්කම සුඛේ ඒක නැහැ. ඒ මොකද අර දෙක නැති දැන තියෙන පදනම තමයි අදුක්කම සුඛය. නමුත් ඒකට අපි අවදි වෙන්නේ නැති එකයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ විසාකාව අහනවා ආර්යාවෙනි මේ විමුක්තියට ප්‍රතිපක්ෂ ධර්මය මොකද්ද? ඒකෝර කියනවා නිබ්බාණය කියලා. ඒක කියනවා මේ නිබ්බාණයට ප්‍රතිපක්ෂ ධර්මය මොකද්ද කියලා. ඒකෝර කියනවා උඹ දැන් මට්ටම් පැන්නයි කියලා. ප්‍රශ්නෙහිලි සීමාවක් තියෙන්න ඔච්චරයි සීමාව. මේ Brahmacharya රකින්නේ නිවන සඳහා නිවනට ප්‍රතිපක්ෂ ධර්ම අහනවා කියලා කියන්නේ ප්‍රශ්න සීමාව ඉක්මව පැන්නයි කියලා. ඉතින් මේක තමයි ඉතින් කපාන කපාන අන්තිම කෙලවරට යන තැන හැම වෙලාවෙම සෑම අඳුරු වලාවකම රිදි රේඛාවක් තියෙනවා. මේ රිදි රේඛාව දකින්න නැතුව අඳුරු වලාව විතරක් දකින්න ඕන තරම් පුළුවන් අපිට හිතා ගන්න අමාරුයි. නමුත් ජීවිතේ වෙන්නේ ඒක තමයි. ඒ නිසා සෑම දුක් වේදනාවක් තුළම සුඛයක් තියෙනවා. සෑම සුඛ වේදනාවක් තුළ දුක් වේදනාවක් තියෙනවා. ඔන්නෝ දෙක දකින්න දකින්න සුඛයේ තියෙන අර කුචු ගවන ගතිය, කුප්පන ගතිය, එලවලා ළඟා කරලා එලවලා කියලා ගන්න ඕන ගතිය දුර වෙලා යනවා. දුකේ තියෙන නැති කරන්න හදන ගතිය මකන්න තියෙන ගතිය නැති වෙලා යනවා. අන්න එතකොට ඒ දෙක තුලම අදුක්කම සුඛයක් එනවා. ඒ වගේම මේ දෙකෙන් තොරව බොහෝ වෙලා හිටිය බව දෙන අදුක්කම සුඛයක් එනකොට අනිවාර්යයෙන්ම අපිට මේකෙන් ගන්න තියෙන ධර්මතාවය තමයි සැපයක් වැටෙන තාකල් නිවන නෙවෙයි. දුකක් වැටෙන තාකල් නිවන නෙවෙයි. මොකද සැප දුක දෙක සැලෙන ධර්මයි. අදුක්කම සුඛය තමයි සාපේක්ෂව නොසැලෙන ධර්මයක් විදිහට තියෙන්නේ. නිසා එතෙන් දෙන්නේ නැතුව නිවනට යන්න බෑ. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ එතෙන් දෙනකොට හරි බෝරින්. එපා කරන සුළුයි, කම්මැලි කරන සුළුයි, නීරස කරන සුළුයි. ඒකාකාරී ගතියක් තියෙනවා. මෙන්න මේ නිසා අපි ඉරියව් මාරු කරනවා. අරමුණු මාරු කරනවා. ඉතින් සරුවචනාංශේ දේශනා කරනවා මහන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි මේ ඉරියව් මාරු කරන නිසා. අපි අරමුණු මාරු කරන නිසා එකම අරමුණේ ගියොත් අනිවාර්යයෙන් මේ අදුක්කම සුඛ වේදනාව තුලින් ඊ ගාවට එතනම එහා පැත්තේ තියෙන අවිද්‍යාවත් විද්‍යාවත් විමුක්තියත් නිවනත් දැක ගන්න පුළුවන්. ඒ නිසා අර සලායතන විභංග සූත්‍රයේ විදිහට දුක සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරලා සුඛය අදුක්කම සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරලා ඒක පිළිබඳව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන පැත්තෙන් කල්පනා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ හැම සුඛ වේදනාවකම දුක වේදනාවකම සැප දුක දෙකම තියෙනවා. අදුක්කම සුඛේත් දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි. එනිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ භාවනාවේ තල තුනකමකට යන්න යන්න මේ සැලෙන දෙපැත්ත නැත්නම් අන්ත දෙක අමතක කරලා ওই මැද තියෙන එක. මේ සීසෝ එක අපි සාමාන්‍ය වාඩි වෙනකොට වාඩි වෙන්නේ දූවන ගිලා කෙලෝරෙමනේ. මොකද ඒකනේ උඩ පහත යන්නේ. ඒ වගේ තමයි ජීවිතේ හැම වෙලාවෙදීම අපි මේ මේ උච්චතර අවස්ථාවල් ඉල්ලනවා. නමුත් එතන කවදාකවත් සත්‍ය දැක ගන්න පුළුවන් ස්වරූපයක් නෑ. ඒක තියෙන අර මැද තියෙන මේ කුඤ්ඤේ තමයි. එතෙන්ට එන්න නම් මේ උච්චාවච භාව අඩු වීම. එහෙම නැත්නම් ඇතිවීම නැතිවීම දෙකේ සංසිඳීම තමයි නිවනට නැත්නම් මැදට උපේක්ෂාවට ලං වෙන ලකුණ. ඒක අනිවාර්යයෙන්ම නීරසකමකින් ඒකාකාරීකමකින් එපා කරන ගතියකින් බය කරන ගතියකින් නිදිමත කරන ගතියකින් වැහිලා තියෙන්නේ. ඒක තමයි අවිද්‍යාවේ ලක්ෂණ. දැනගන්න මේ අවිද්‍යාවට කිට්ටු කෙරුවයි කියලා කියන්නේ විද්‍යාවට කිට්ටු කරලා. අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් දැනගැනීමම නම් විද්‍යාව කියලා කියන්නේ. අන්න ඒ වෙලාවේදී ඇති මේ ඒකාකාරීකම, නීරසකම, කම්මැලිකම මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ විශේෂයි පැවතිච්ච මෙතෙක්කල් පැවතිච්ච සංඥාව ඒ විදිහටම අපි බාර ගන්න නැතුව විනිවිදින්න පුළුවන් ගතියකට යන. නීරසකම, ඒකාකාරීකම, කම්මැලිකම, බය වෙන ගතිය, තමන් පච වෙලා වගේ ඉන්න ගතිය, එහෙම නැත්නම් අනතුරු එළවන වගේ ගති මේ සේරම විශාල ඥානයක්. මේවා යම් තාක් ද්වේෂයෙන් බලන තාක්කල් ඒ පුද්ගලයා පෙලිච්ච, මැලවිච්ච, පෙරදිච්ච, පච වෙච්ච මොනවදෝ වෙච්ච මූණකින් යුක්ත තම ගත කරන්නේ. නමුත් මේක මෙනෙහි කරලා හරියට එහා පැත්තට ගිය ගමන් ඔයකේ තියෙන ওই ද්වේෂ පදනම අයින් වෙලා ඥාන පදනමකට වැටෙනවා. සරුවචනanse දුක්ඛ සත්‍ය කියලා කිව්වේ ඕකට තමයි. ওই වෙහෙස කරන ගතිය, කම්මැලි ගතිය, නීරස ගතිය ඒක මේ දෝෂයක් නිසා අප එකක් නෙවෙයි. ඔය තමයි ප්‍රകൃතිය. ඒක අවබෝධ කරුවයි කියලා කියන්නේ අපි නැස්චාර්තවාදී වුණා, නාස්තිකවාදී වුණායි කියන එක නෙවෙයි. පවතින දේ පවතින වශයෙන් තේරුම් ගන්නට ඒකට තමයි අපිට අර කලින් කිව්වා වගේ හොඳ සීලයක්, හොඳ මානසික සෞඛ්‍යයක් ඇතුව උඩ මූණ දීලා බැලුවොත් ඔක හැප්පෙන්න මොනවත් නැහැ ගේ හැප්පෙන දෙයක්. තන්නේ කර මනසෙන් ඇති කරගත්ත தත්වයක් තියෙන්නේ. ඒකට හොඳම දේ තමයි ඒක ඒ විදියට මෙනෙහි කරන එක. ඒ විදියට මෙනෙහි කරන්න ඉස්සර වෙලා හොඳට තේරෙන්න ඕනේ මෙවැනි தত্ত্ব නැති මදහත් தત્ත්වේ මොනවාක්වත් සිද්ධි බහුල නැති කලබල බහුල නැති මදහත් தત્ත්වයේ තුල තමයි නිවනට පාර තියෙන්නේ කියලා දැනගෙන ඒ දුකක් එනකොට නීරසකමක් එනකොට කම්මැලිකමක් එනකොට මෙනෙහි කෙරුවොත් ඒක නිකන් හරියට මේ රම්බඩ පාස් එකේ ලංකාවේ යනකොට මීදුම් බාලා තියෙන වෙලාව වගේ. මේ පල්ලෙහා පැත්තේ ඉන්න ඩ්‍රයිවර්ලා ගියොත් එහෙම කාර් එක නතර කරන බලා ඉන්නවා මීදුම් ඉවර වෙනකන්. කවදාකවත් මීදුම් ඉවර වෙන්නේ නැහැ. මීදුම් කෙලවරකුත් නැහැ. යන්න පුළුවන් ටික යන එකයි තියෙන්නේ. අඩි 4ක් 5ක් යත හැකියි. එතෙන් යනකොට තව අඩි 4ක් 5ක් යත හැකියි. තව යනකොට තව අඩි 4ක් 5ක් යන්න පුළුවන්. ඊගා ඉස්සරහින් එන වාහනේ තෙච්චර සැරට ඉන්නේ ගමන ඉවරනකොට තේරෙනවා මීදුම තිබ්බෙච්චාවේ. තියෙන තැන තමන් යනවා මොකක්වත් ඇඟේ හැප්පෙන්නේ නැහැ. ඒ වගේ අර ඔය අදුක්කම සුඛ වේදනාවට එනකොට ඇති වෙන මේ නීරස ගතිය, කම්මැලි ගතිය, ඒකට කෙලින්ම මුණ දෙන්න ඕනේ. මෙතන මේ තියෙන්නේ ද්වේෂපතන මේ වෙච්ච අවිද්‍යා ස්වરૂපයක් මේක මේක වශයෙන් මෙනෙහි කරලා දැනගන්න පුළුවන් නම් මේක එහා පැත්තේ තියෙන්නේ ඥානපතන මේ තියෙන නිබ්බිදා ඥානයක්. ඒ නිබ්බිදා ඥානයට යන්නේ කවදාකවත් හිත උපේක්ෂාවට යන්නේ නැහැ. එනිසා හොඳටම ඒක මහසිසාරෝ දාලා තිබුණේ 아무තු විදිහකට මේ සංකල්පයේ උන්වහන්සේ කියලා තියෙන සෑම වෙලාවකම විපස්සනා ඥානයක් පහළ වෙන්න ඉස්සෙල්ලා පෙර නොවිච්ච ජාතිය දුකක් පහළ වෙනවා කියන. එතනින් අතහැරියොත් සටන අතහැරියොත් ඒ පුද්ගලයා පුදුමාකාර නාස්තික වචන කතා කරන කියන කෙනාට දකින දකින කෙනාට මන්දෝත්සාහයි වෙන්නා වූ චරිතක නතර යම් වෙලාවකට මේක අනිවාර්යයෙන්ම ඊගාව ජයග්‍රහණය සඳහා පෙර ලකුණක් වශයෙන් දැනගෙන ඒක විනිවිද ගිය ගමන් තේරෙන පටන් අර ගන්නවා සම්පූර්ණ වෙනස් මිනිසෙක් බවටපත් වෙනවා සම්පූර්ණයෙන්ම වෙනස් මේ අලුතෙන් මැරිලා ඉපදුනා වගේ හැව ගැලවලා ගියා වගේ තේරෙන පටන් ගන්නවා අන්න ඒ වගේ මේ හැව ගැළපිලි මේ රතවිනිත සූත්‍රයේ තියෙන හතක් තියෙනවා කියන්නේ සීල විසුද්ධිය කියලා එක හැවක් ගලවලා යනවා චිත්ත විසුද්ධිය කියලා තව හැවක් ගැලවිලා යනවා ඊගාට මේ කාංකා විතර විසුද්ධි කියලා තව එකක්. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා තව එකක්. කොහොම එක එක එක එක හැව ගැලවෙන්නේ හැම වෙලාවෙම පෙර නොවිසු නොඇසු නොවිරු විතිය දුකකට හේතු වෙලා. ඒ නිසා යම් දුකක් එනවනම් ඒ එහෙම කියන්නේ පණ්ඩිතවංශ මහසිරා ගෝලයා. එතුමා කියනවා යම් තැනක දුකක් ආවනම් සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා හිතාගන්නයි කියලා. මේ විපස්සනා ඥානයක් එන්න තමයි මේ ලෑස්ති වෙන්නේ කියලා සූදානම් වෙනවා මිසක් පශ්චාත්තාපෙලා බෑ. ඒ නිසා මේ වේදනා චෛතසිකේ නැත්නම් මේ වේදනානුපස්සනාව පිළිබඳව දක්වන ආකල්ප පිළිබඳව අපි යෝගාවචරයක් විතර වැඩ කරන්න පටන් අරගත්තොත් ඒකම ඒ කියන්නේ දුක මෙහෙමයි ඒකට හේතු වෙලා තියෙන ස්පර්ශය මෙහෙමයි ඒ ස්පර්ශයගේ දුකේ Nirodhe මෙහෙමයි ඒක සඳහා පාර මෙහෙමයි ඒක සඳහා සම්මිය දෘෂ්ටිය මෙහෙමයි කලියුත්තේ මෙහෙමයි කියලා තේරුම් අරගන්නකොට හොඳටම තේරෙනවා මෙතුවක් කල සංසාරේ කවදාකවත් අපි මේ විදිහේ කපාගෙන ඉදිරියට යන ගතියක් තිබුණේ නැහැ. අපිට ඊට ඉස්සෙල්ලා අතරමඟදී නතර වෙලා පශ්චාත්තාප වෙනවා. එහා පැත්තට පැනනනම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අර ප්‍රසිද්ධ උපමාවකට කියනවා ඒ වයසක මිනිස්සෙක් හිටියලු ඒ නගර සභාවේ තිබුණ පිට්ටනිය අයින ගයක් හදාගන්න. ඉතින් ඒ දොස්තර මහත්තයා කිව්වලු හැමදාම පිටිනේ රවුමක් ඇවිදින්නේ කියලා මේ ලෙඩ වෙන්නේ නැහැ කියලා. ඉතින් මම හැමදාම ඇඳාවට ඊවිනින් වොක් එකට පිටිනේ වටේ රවුමක් ඇවිදිනවා. ඊ වයසට ගියාට පස්සේ දවසක මිනිස්සයා කිව්වලු දැන් මට සම්පූර්ණ යන්න බෑ කියලා එහා කොනකට ගිහිල්ලා ආපහු එනවලු. මට රවුම මැද යන්න බෑ කියලා. එහා පැත්තෙන් ආවත් මෙහා පැත්තෙන් ආවත් රවුම රවුම තමයි. අර මචං මෙහා පැත්තෙන් ඇවිල්ලා පච වෙලා ගියා ගන්න මම දැන් වයස නිසා මට භාගයයි යන්න පුළුවන් කියලා ආපහු එනවලු අර පාරේ. වේදනාව ගැනත් අන්තිම කෙලවරට ගිහිල්ලා අතාරින මිනිහට ඕනෝක තමයි වෙන්නේ. තව පොඩ්ඩක් එහා පැත්තට ගියා නම් එහා පැත්තෙන් ගියා නම් ආ මම තාමට රවුම යන්න පුළුවන් කියන සතුටවත් ඉතුරු වෙනවා. ඉතින් උඟාක් අද මේ භාවනා මධ්‍යස්ථානවල එහෙම නැත්නම් කමටහන් දෙන වැඩියෙන් කතා කරන්නේ ඔය එහා කොණ්ඩ කියලා පස්සේ ආපු කට්ටිය තමයි. එහා පැත්තෙම ගිය කෙනා වැඩි කතා කරන්නේ. එයා දන්නවා මේක කවුරු කිව්වට අහන්නේ නැහැ. කාටවත් ඕන කරලා තියෙන්නේ මේ මේ තනි කර සැපතුලින් යන නිවනක්. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමෙන් ලබන නිවනක් නෙවෙයි. සැප සත්‍ය කියලා වෙනම සත්‍යයක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම කන්නේ චතුරාර්ය සත්‍ය ඉස්සරහින් තියෙන දුක්ඛ සත්‍ය. Taman කරා දුකක් පැමිණෙනවා නම් මතක තියාගන්න ඕනේ මේ දුක්ඛ සත්‍යයට වෙනදාට වඩා ගැඹුරට යන වෙලාවක්. ඉතින් මේකට තමයි අපි අර කලින් කියන විසුද්ධි ටික ඇති කරගෙන යන්නේ කියලා. ඒ යෝධ බල යෝධ වීර්යය සූර වීර දිහිර ගති පහව කරගෙන යනවනම් තීරණ පටන් ගන්නවා මේ වගේ සටනක් මේ වගේ සත්‍යයට මුහුණ දෙන ගතියක් අපි මේ ජීවිතේ මීට කලින් තිබිලත් නැහැ. සංසාරේ තියෙන්න නැතුව ඇති. තිබුණා නම් මේක මෙච්චරම එලවෙලව පහර දෙන්නේ නැහැ කියලා අර කාගෙන ඉදිරියට යන ගතිය තමයි එන්න තියෙන්නේ. ඒ නිසා වේදනා චෛතසිකය අපි බැලුවොත් ඔය නිවන පැත්තක දාලා අපි බැලුවොත් ලෝක ඉතිහාසයේ වීරත්වයටපත් වෙච්ච ඕනම පුද්ගලික චරිතයක් කියවලා බලන්න. අපිට වැඩි දුකක් විඳලා තියෙන නිසා යමස වීරත්වයටපත් වෙලා තියෙනවා. මේ ජීවන පොතක් මේ මෑත ඉතිහාසයේ පහළ වෙච්ච වීරවරයෝ සිය දෙනෙක් කියලා ලෝකේ පහළ වෙච්ච ඔක්කොගේම චර්ච. ඒක ධම්මනිසන්ති ආමඳුරෝ එමීටර් කියලා ඇති කරන කාලේ කියවලා තියෙන පොත්. මට මේ පොතක් හම්බෙලා මම කියවලා බැලුවා. ඒ මිනිස්සු ඒ தත්තරපත් වෙලා තියෙන අනිවාර්යයෙන්ම අපිට වැඩි දුකක් හරහා ගිය නිසා. කාගවත් පරෝපදේර සහිතව ගියා. ඊට පස්සේ මනසට ලෝකයට කියා ගන්න බැරි තරම් පුදුම තලතුණකමක් ගැඹුරුකමක් ඇති වෙනවා. ඔය මාතෘත්වයට ඔච්චර සලකන්නේ ප්‍රසව වේදනාවේ තියෙන දුක නිසා. ඒක නිසායි දරුවට මෙච්චර ආදරයක් ඇති වෙන්නේ. ඉතින් ඒක ඉතින් මුළු ලෝකෙම මවක් විදියට සලකනවා. ඉතින් එච්චර දුක් විඳින එකේ ඒ නිවන සඳහා දුක් විඳින්න යනකොට ඊට වැඩි වෙන්න වෙනවා. නමුත් ඒක ඒහා සමගම ඒ කියන්නේ දුක හරහා ගිය ගමන්ම අර නාගේ මිනිස්සු ආපහු හැරෙන්නේ නැතුව ඉස්සරහට ගියා වගේ අනිත් පැත්තෙන් ගියාට පස්සේ ජයග්‍රහී හැඟීමක් එනවා. ඒ නිසා මේ වේදනා චෛතසිකය පෞද්ද පුද්ගලයේගේ තියෙන පෞරුෂත්වය ගොඩාක් වෙනස් කරන සුළු දෙයක්. හැබැයි ඒක සඳහා තියෙන්න ඕන අර පූර්ව නිගමනවල තියෙන සැපසොයන ගතිය, දුකට වෛර කරන ගතිය කියන අර පරණ ඒ මේ හැබැයි ඒපදේක නැතුව සැප දුක සැප දුක දෙක වශයෙන් බැලුවේ නැත්නම් කවදාකවත් අදුක්කම සුඛයට අපි විවෘත වෙන්නේ නැහැ. අදුක්කම සුඛයට විවෘත වුණාට පස්සේ ඒක අගය කරන්න දන්නේ නැත්නම් නිවන් මාර්ගයක් ලැබෙන්නේ නැහැ. අගය කරනවා කියනකොටම වෙන්නේ අනේ මෙච්චර කල් සංසාරේ අපි මේක වසාලමින් මේක මඟ ආරවමින් මොනතරම් විනෝදාංශේ වුවද මොනතරම් ක්‍රමවලට අපි මේ විවේක වෙනකොට පත්තරේ කියවද ටෙලිවිෂන් බැලුවද කතා කර කර හිටියද ඒ ඒ වටිනාම කාලේ නෙමෙයි නාස්තිකලා තියෙන්නේ. කිසියම් කරදරයක් වේදනාවක් මොකුත් නැති වෙලාවක අපි මේ කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා වන්දනා ගමනක් හරි දාගන්න. එහෙ නැත්නම් මං හරි කාලා කන්නේ මට කිසිම වැඩක් කරගන්න විදියක් නැහැ කතා කරන්නවත් කවුරක්වත් නැහැ. ටෙලිෆෝන් එකක් කවුරක්වත් දෙන්නේ නැහැ. එක්ක රේඩියෝ එක දාගන්න එක්ක පත්තරේ බලන්න. අර අර වටිනාම චිත්තක්ෂණේ තමයි අපි මේ අහක යන කුණු කන්දලකින් දාගෙන නාස්ති කරලා ඉතින් භාවනා කරනවා උජුං කායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියලා භාවනා කරන කොහේ යන්නද? මුන්න විජින්ව සතිය පිහිටන්නේ. අම්බින හැම විවේක චිත්තක්ෂණයක මොනවද දාගන්නවා. පහළුයි කියලා. ඉතින් ලෝකේ දින ඔය හැම විනෝදාංශකීම කරන්නේ මොකද්ද? එහෙම වෙලාවක් එනකොට මේ මිනිස්යාගේ හිත හලහප්පලා දාන එක විතරයි. නමුත් ආර්යනාචනමක් වෙනකොට මොකද කරන්නේ? ගුණවතෙක් සිල්ලතෙක් වෙනවෙන ඒවා සේරගෙම අයින් වෙලා මම දැන් මෙතන. ඒන චිත්තක්ෂණේ පුළුවන් තරම් රත්තරන් කරුණුවක් ඇතුලේ තැම්පත් කරපු වටිනා ධාතුවක් වාගේ. අර හම්බෙන සෑම විවේක චිත්තක්ෂණයකම තියෙන නෛර්යානික සම්පත්තිය. ඒකේ තියෙන මේ අපි කියන්නේ ඒකට කියන්නේ මේ මේ නිර්ආමිෂ සුඛය කියන්න පුළුවන් නිබ්බිදාව. නිබ්බිදා සුඛේ විඳින්න පටන් අරගත්තොත් තේරුම් අරගන්න පටන් අරගත්තොත් ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේක අගේ කරන දන්නේ නැත්නම් මේක ආපුවාම නම්බු කරන්න දන්නේ නැත්නම් මොන જાතියෙන්වත් ඒකෙන් අපිට බුද්ධියක් නැතුව යනවා. ඒ නිසා භාවනා කරනකොට වෙන මොනවාක්වත් අපිට හම්බ වෙන්නේ නැහැ. අපිට සහජයෙන්ම નિરાයාසයෙන්ම හම්බෙලා තියෙන මේ විවේක චිත්තක්ෂණය. දුකක් නැති සැපත් නැති චිත්තක්ෂණයට එළඹ වාසය කරන්න යනකොට තේරෙන පටන් අර ගන්නවා. මේක පුංචි කාලේ ඉඳලා අපි ළඟ තිබුණ දෙයක්. අගේ ආඩම්බරේ දන්නේ නැහැ. ඒ නිසා සරුවචනාංශය සඳහන් කරනවා පවිවේකත්තායන් ධම්මෝ නායන් ධම්මෝ විවේකයේ බහුල කෙනාටයි මහණෙනි මේ මේ ධර්මයේ තියෙන්නේ එහෙම නැතුව ඝන සංගණිකාරාමස්ස නෙවෙයි සෙනක බහුල කෙනාට නෙවෙයි ඒ වගේම අල්පිච්ඡාය අල්පිච් අපිච්ඡා අපිච්ඡායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡසාය දේවල් රැස් කරන මිනිසෙකුට නෙවෙයි මහණෙනි මේ ධර්මයේ තියෙන අල්පීච්ඡ කැමති කෙනාට එතනින් ගියාම විවේක බහුල කෙනාටයි මේ ධර්මයේ තියෙන අවිවේක බහුල කෙනාට නෙවෙයි ඇත්තට මේ අවිවේකී විවේකයේ තියෙන මේ රසය දන්නේ නැති නිසා අපි මේ විනෝදාංශ හොයන්න යෑමෙන් ඒ වෙලාවල් විචිත්‍ර කරන්න යෑමෙන් තමයි අහක යන දේවල් ඔළුවේ දාගෙන අවුල් කරගෙන තියෙන්නේ. ඒක නිසා යම් දවසක කෙනෙක් මේ අදුක්කම සුඛ වේදනා කියන එකේ අර්ථය තේරුම් අරගත්තට පස්සේ තේරුම් ගත්තොත් අනිවාර්ය මේ මනුස්සයාට ඒ පුද්ගලයාට දවසින් දවස දවසින් දවස විවේකේ වැඩෙන්න පටන් ගන්නවා. විවේකී කියලා කියන්නේ මේ කාය විවේකයේම නෙවෙයි මිනිසුන්ගේ විවේකයේම නෙවෙයි ඕන තැනකක් මැද හිටියට අදුක්කම සුඛ එනකොට කවදාකවත් ඒකට අවුල් පාස දාගන්නේ විවේක වෙන්න පටන් අර ගන්න. ඒ වගේම අදුක්කම සුඛ වේදනා දැනගෙන ඒක උපයා ගැනීමට වැඩි කරන්න කටයුතු කරන මිත්‍රයා කවුද කියලා හොඳට තේරෙනවා. තේරුණාට පස්සේ තමයි දන්නවා දැන් ඉතින් ගඟ දිග පහළට යනවා වගේ නිවන දිහාට යන්න පුළුවන්. ඒ නිසා මේ වේදනා චෛසිකයේ පිළිබඳව පුදුමාකාර සංවේදීව බලන්න ඕනේ. ඉස්සල්ලා පෙන්නේ ගොරෝසු කොටස. ගොරෝසු කොටස ගොරෝසු කොටස වශයෙන් දැනගන්න. සුඛ මෙහෙමයි දුක මෙහෙමයි කියලා. අන්න ඒක වෙන් කිරීමෙන් තමයි මෙයා දුක්ඛම සුඛයට යන්නේ. එතෙන්දී ඒකට සාදර වෙන ගතිය, එළඹ වාසය කරන ගතිය තියෙනවනම් අපි කරන ඕනම ශිල්පයක්, ඕනම මේ හැදෑරීමක්, ඕනම කරුණාවක්, ඕනම මෛත්‍රියක්, ඕනම පිංකමක් පුදුම විදිහට තෙද ගැනීමට පටන් ගන්නවා. බොහොම විවේක බුද්ධිය කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒක නිසා මේ වේදනා චෛතසිකය හරියට දැනගන්න උදාන වේදනා ස්කන්ධය පිළිබඳ හොඳ දැනගැනීමක් තියෙනවා නම් ඒ කාන්තේම ඒ තුලමත් මේ පටිච්චසමුපාද කියන මේ චක්‍රේ වට වටල යෑම කඩලා බිඳලා දාන්න පුළුවන්. ඒ නිසා එවැනි ඒ තමන් කරගෙන යන භාවනාව නිසා ලැබිච්ච අත්දැකීමේ ඒ දේවල් එනකොට ඒකට අවුල් පාස දාගන්න නැතුව ඒක අවුල් කරගන්න නැතුව ඒක වැඩි දියුණු කර ගැනීමට තම තමන්ගේ ශක්තියමයි තමන්ට තමන්ට උදව් වෙන්නේ. ඒ වෙනි ශක්තියක් සියලු දෙනාටම තනවාඩා ගන්නත් මේ ධර්ම කොටසේ කාන්තින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රශ්න වගේ තියෙනවානේ. ආමිතින් <coughs> ධර්ම දේශනා අවසානයේ අපි ධර්ම දේශනා සම්බන්ධ කරගෙන හෝ එහෙම නැත්නම් භාවනා සම්බන්ධ කරගෙන හෝ ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න කියන ආරාධනාව කරනවා අදත් මම මේකේ වෙලාව මතක් කරනවා කෙසේ නමුත් අපි දවල් පසු තබන ලද ප්‍රශ්න ටිකක් තියෙන නිසා මම ඒ ටිකට ඉස්සලා අවධානය යොමු කරනවා ගරු ස්වාමීන් වහන්සේ අධි කුසල් සහ ලාමක කුසල් අතර වෙනස උදාහරණ සහිතව පහදා දෙන්න දස පුණ්‍යක්‍රියා අතරින් අධි කුසල් ගණයට වැටෙන්නේ මොනවාද මේක කියන්නේ good better best කියලා තියෙනවනේ nominative superlative and අනිත් එක මොකද කියන්නේ මේන්න මෙතන කියන්නේ good කියනට වැඩිය better කියන එක අඳුර ගන්න එකයි මෙතන කියන්නේ හොඳට වැඩිය වඩා හොඳ අඳුර ගන්න එකයි එහෙම නැතුව වෙනම නමක් නැහැ අපි කියනවා නම් මේ ව්‍යාපාරයකට මුදලක් දැම්මට පස්සේ වැඩි ලාභ වෙන ක්‍රමයේ වගේ අධි කුසලයේ කියලා කියන්නේ මේ හොඳ නරක දෙකෙන් හොඳ තෝරන එක නෙවෙයි හොඳ තෝරන හොඳ වඩා හොඳින් කිරීමේ හැකියාව කුසල් කියන වචනෙට අපි දෙන්නේ මේ මෙරිට්ස් කියන තමයි කියන්නේ. ඒ කියන්නේ ඔෆිස් එකක වැඩ කරන කෙනා ඒ ඔෆිස් එකේ නිතරම වැඩේ කරගෙන කරගෙන යනවා වෙනද ගන්න තරම් වෙලා ගන්න නැතුව ඒ වැඩ ටික ඉවර කිරීමේ දක්ෂකම ටික කාලෙන් ඇති කරනවා. එතකොට මේ පුද්ගලයා කියන්නේ වෙනදට වඩා කුසලතාවයේ තියෙනවා යාට. එහෙම නැතුව අධි කුසල් කියලා වෙනම ලේබල් කරන්න දෙයක් ඇත්තේ නැහැ. අපි කියනවා මෙහෙම දාණය ගැන කියනකොට අධි කුසලයේ මෙන්න මෙහෙම විස්තර කරන්න පුළුවන්. දානයක් දීලා යම් කෙනෙක් මට දැන් අපි කියනවා කාට හරි කැම ටිකක් දෙනවා. නැත්නම් බුදුරජාණන්සේ බුද්ධ පූජා දෙනවා. නැත්නම් සංඝයාට දානයක් දීලා මට ලබන ආත්මේ මම මේ සැරේ ඉන්දියාප්පන් දුන්නේ මට බුරියානි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒකට කියනවා නීචයි කියලා. ඒ කුසලයේ මේ නීච කුසලයක් මොකද්ද මේ දෙන්නේ ලබනාත්ම ඉල්ලන්නේ. ඒක නිකන් ගනුදෙනුවක් වගේ මත්තට ඉන්වෙස්ට් කරනවා වගේ. ඒ කියන්නේ නීචයි කියලා දාන්නේ. ඒ වෙනුවට කියනවා මධ්‍යම දානය කියලා එකක් බුදුහාම දේශනා කරලා තියෙනවා කිසිම ආමිෂ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ප්‍රතිපත්ති වශයෙන්ම කිසිම ආමිෂයක් බලාපොරොත්තු වෙන්නේ මට මේ කුසලයේ නිසා යමක් වෙනවා නම් කුසලයේ අසිද්ධ වෙනවා මට නිවන් ලැබේවා ඒ කියන්නේ නිර්ආමිෂ නැත්නම් අවේදිත සුඛයක් විතරයි ඉල්ලන්නේ ඒත් කියනවා ඒක මධ්‍යම කුසලයේ කියලා. එතකොට පාරමිතා කුසලයේ කියන්නේ මොකද්ද? මම මේ දාණය දෙන නිසා මේ දාණය ලබන්නන්ට දාන දෙන මටත් අහුදුතු සියලු දෙනාටම නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකට කියනවා පාරමිතා ශීර්ෂයෙන් කරන මහත්ඵල මහානිසත් දෙන කුසලයක් කියලා. ඒ නිසා අර පරිවිනි කුසලයටත් එකම වෙලාව එකම මුදල එකම වියදම යන්නේ. දෙවෙනි එකටත් එහෙමයි. තුන්වෙනි එකටත් මෙහෙම. නමුත් ලැබෙන ආනිසංස වශයෙන් බණ්ඩර බුද්ධ හසුත් වෙනස් අගය කරන්නේ මේ දාහනය නිසා ඇහුදුතු නැත්තනත් ඒ පක්ෂයටත් මේ පක්ෂයටත් නිවන් ලැබේවා කියලා. ඒවට කියනවා ආදි කුසල් කියලා. ඒ තමන් ඒකට දක්වන ආකල්පේ. සීලෙත් ඒ වගේ. ඒව නැතුව ආදි කුසල් කියලා වෙනම වැඩ જાතියක් නෑ මේ කරන දෙයට දක්වන දක්ෂකම. ඒ ඒ වියදමමයි වැඩි කුසල් ප්‍රමාණයක් ලබන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිවම කියනවා අපි ඔක්කොම එකතු වෙලා ගිහිල්ලා අපිටම දානයක් දුන්නයි කියලා. ඒ දාන දෙනකොට දෙන්නේ කවදාකවත් සමාන කුසල් ප්‍රමාණයක් ආපහු ගේන්නේ නැහැ කියලා. දෙන්නත් දෙවිදියක්මයි ගේන්නේ. එක එක නයි එක එක නයි. ඒ කියන්නේ දානෙට දක්වන ආකල්පය අනිවාර්යයෙන්ම වෙනස්. අපි එකම තැනකට එකම බත්තලිය උයලා දානේ දුන්නත් අපි එක එක නා ලබා ගන්න කුසල් ප්‍රමාණය වෙනස් ඒ මොකද අපි දක්වන ආකල්ප වෙනස් නිසා. ඒ නිසා හොඳක් තියෙනවා. මොකද අපේ නඩේම හිතා ගන්න පුළුවන් මට වැඩිය කුසල් රැස් කරගන්න කෙනෙක් ඉන්නවායි කියලා. අන්න එයා ෆලෝ කරන එකයි තියෙන්නේ. එහෙම නැතුව පිටින් කවුරු හරි ඕනේ නැහැ අපිට කුසල් කරන්න හැටි දැනගන්න. දෙන්න දේවල් අතර විෂමතාවය තියෙනවා අපිට තියෙන්නේ යම් කිසි කෙනෙක් අපිත් එක්කම ගිහිල්ලා අපිට වැඩි කුසල් කරගැනීමේ දක්ෂතාවයක් තියෙනවා එයා පළෝ කිරීමෙන් අනුගමනය කිරීමෙන් අපිටත් අධි කුසලයට යන්න පුළුවන් කන්තියක් තියෙනවා අනුසය අවස්ථාවේදී කෙලෙස් දුරු කරනවා යයි කියන්නේ කොමක්ද ඒ කරන්නේ කෙසේද මේක ඇත්තටම අමාරුයි එහෙම අල්ලලා දෙන්න අනුසය කියලා කියන්නේ තාම කෙලස් බවට පත් වෙච්චේ නැති කෙලස් බවට පත්වීමට ඇති හැකි ප්‍රවණතාවයට හැකියාවට පොටෙන්ෂල් එකට. අපි උපමාවක් කියනවා නම් ලැබුගින්නක් දැක්කට පස්සේ ලැබුගින්න නතර කරන්නේ කොහොමද කියලා ඒක ජාතිකටත් කරන්න බැරි දෙයක්. නමුත් අපිට ක්‍රමසහ විදි හිතන්න පුළුවන්. නමුත් අපි දන්නවනම් ලැබුගින්න ඇති උනේ මේ ගිනි කූරක ගිනි කූරේ හිසේ ඇතිවෙච්ච පුංචි ගිනි දැල්ලකින් කියලා ඕන කෙනෙකුට තේනවා ලැබුගින්නට ඉස්සෙල්ලා මේ ගිනි දැල්ල මට්ටමේ අල්ල ගන්න පුළුවන් නම් ඒක හරි ලේසි අර තරම් රාජ්‍ය මට්ටමක් ඕනේ නැතර කරන්න කියලා. එතකොට යම් කෙනෙක් දන්නවා මේ ගිනි කූරේ තියෙනවා ගිනි පෙට්ටියේ හිසේ වැදිච්චාම ගින්න ඉපදීමේ ශක්තියක්. නමුත් ඒක නැතර කරන්න කොහොමද කියලා අහුවොත් කොහොමද කියන්නේ? ඒක නැතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ලෝක ස්වභාවයක්. ඒ දෙක ගැටුණොත් ගින්නක් එනවා. ඒ වගේ අනුසය කෙලස් තියෙනවා නම් ඒක නිකන් ගිනි කූරු හිසේ තියෙන ගිනි ගැනීමට ඇති හැකියාව වගේ එකක්. ඒක ගිනි කූරු හිසේ පෙට්ටියේ වදිනකොට ගිනි දැල්ලක් පයින්නම ඒකට කියනවා පරිඋත්ථානය කියලා. ගිනි දැල්ල නැග්ග දැන් පේන්න තියෙනවා. ඊට පස්සේ ඒක නරක තැනකට ගියොත් වේලිච්ච පඳුරකට වැටුනොත් ඒක ලැබුගින්නක් බවට පත් වෙනවා. ඊට පස්සේ වළක්වන්න බෑ. ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් අඩුම තැනට යනකොට ඒ කියන්නේ ගිනි පෙට්ටියේ ගිනි කූරේ තියෙන එකේ ගින්න කළ ස්වභාව මොකක්වත් නැහැ. ඒකේ තියෙන ගින්නක් ඇති කිරීමේ ශක්තිය, ප්‍රවණතාවය නැත්නම් පොටෙන්ෂල් එක තියෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක මොකද අපි දකින්නේ නැහැ ඒක තුල ගින්න. නමුත් ඒ ගින්න ඇති කිරීමේ රසායන ශක්තිය තියෙනවා. ඒ වගේ අපි නිදාගෙන හිටියත් අපිට රාගය ඇතිවීමේ ප්‍රවණතාවය තියෙනවා. ද්වේෂය ඇතිවීමේ ප්‍රවණතාවය තියෙනවා. මෝහය ඇතිවීමේ ප්‍රවණතාවය තියෙනවා. ඒක නිසා සර්වඥාන්සේ උපක්‍රමයක් පෙන්ලා දීලා තියෙනවා. සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. ප්‍රථම ධානයේ හෝ උපචාර සමාධිය හොඳ සමාහිත හිතකට ගියොත් තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ ඉන්නා තාකල් නම් පරිඋත්තාන කෙලෙස් නැහැ හිත බොහොම පිරිසිදුයි. හැබැයි කෙලෙස් ඇති කිරීමේ නැවත කෙලෙස් කෙලසන්න පුළුවන් ශක්තිය කෙලසිලා නැහැ. ඒක තාම තියෙනවා. ඕනම වෙලාවක ධානයෙන් කැඩිච්ච ගමන් කෙලෙස් ඇති වෙන්න පුළුවන් කියලා. එවැනි කෙනෙකුට විතරයි කියනවා හිතා ගන්න පුළුවන් වෙන්නේ මේ යට තියෙන අනුසය මට්ටම හානි වෙලා නැහැ. ඒක තාම තියෙනවා. ඒ නිසා තාම සහතිකයක් දෙන්න බැරි කම. උපමාවක් විදිහට කියනවනම් සරුවචනාංශයේ ගිහි කාලේ ඒ අත්‍ය සමාපත්තියම උපයවුවා. ආලාර කාලම උත්තකාරාම පුත්‍ර. ඊට ගිහිල්ලා ඒ ගුරුවරයා කිව්වා මෙච්චර දක්ෂ ගෝලෙක් මට හම්බෙලත් නැහැ නතර වෙන්නේ කියලා. තුන්වංශේ කල්පනා කරලා බැලුවා මේ ධ්‍යානයේ ඉන්න තාක්කල් නම් ඇත්ත. නමුත් ධ්‍යානෙන් ආවට පස්සේ කෙලෙස් උපදින්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ නිසා කිව්වා නෑ මේක නෙමෙයි මගේ પરමාර්ථය මම කිං කුසල ගවේෂීව. කුසල් නම් කිම කියලා හොයාගෙන යනවා කියලා ගියේම ඔය අනුසය පිළිබඳව ලේසියක් දැනලා තිබිලා තියෙනවා ඒකවල. ඉතින් ඒක මේ අර සත්‍ය විසුද්ධි ක්‍රමයකින් මිස නැත්නම් මාර්ග ඥානකින් මිස මේක නතර කරන්න බෑ. එතෙන් එනකන් දේවල් ටික ටික ටික ටික අයින් කිරීමෙන් ඇති වෙන කුසල් ජවයත් ඉතින් යාම අර ගොරෝසු මට්ටමේ කෙලෙස් නැතිවීම තුළින් තමයි අනුසය කෙලෙස් නැති කරන්න පුළුවන්. ඒ නිසා මාර්ග ඥානය සම්පූර්ණ අහම්බයක් කියලා කියන්නේ. මාර්ග ඥානය දක්වාම අපිට කල හැක්කක් තියෙනවා. කරලා බලාගෙන ඉන්න ඕනේ කොයි වෙලාවක හෝ නෙළුමක් වතුරෙන් උඩට මතු වුණාට ඉර නගිනකම් පිපෙන්නේ. ඉර නැගීම නෙළුමේ වැඩ පිළිවෙල සම්පූර්ණ ස්වාධීන ක්‍රියාවලිය. ඒ වගේ මාර්ග ඥානට සූදානම් වෙලා ඉන්නකොට ඒ කියන්නේ පරිඋත් ทาน කෙලෙස අයින් කරලා අනුශය කෙලෙස් අයින් කරලා සමාවෙන්න මේ මේ වීතිකම කෙලෙස් පරිත්‍රාණ කෙලෙස් අයින් කරලා ඊටු ටික පිළිබඳ හොඳ අවදිභාවයකින් ඉඳීම විතරයි කරන්න පුළුවන් ඉන්නේ. එහෙම නැතුව අනුශය කෙලෙස් එම අතින් අල්ලලා අයින් කරනවා වගේ උපක්‍රමයක් කරන්න බෑ. වෙන විදිහකට කියනවා නම් මාර්ග ඥානය ගැන තමයි මේ කතා කරන්න තියෙන්නේ. ඒ කෙරෙන්නේ මාර්ග ඥාන අවස්ථාවේදී ආපසු ඇති නොවෙනා තාලට ඒ ගිනිච්ච ගමන් මාර්ගයේ දක්ෂකම හැටියට පළවෙනි එකේදී පළවෙනි මේ සංයෝජන ධර්ම තුන අයින් වෙනවා. ඊගාව ඥානදී තව දෙකක් අයින් වෙනවා. ඊගා ඥානදී මේ ඊගා ඥාන දෙකේදීම දෙකක් අයින් වෙනවා. ඊට පස්සේ ඉතුරු පහ අයින් වෙනවා. ඒක නිසා මාර්ග ඥාන අවස්ථාවේදී තමයි අනුසය කෙලස් එක වැඩ කරන්න පුළුවන් වෙන්නේ. භාවනා ආදී අධිකුසල කටයුතු නිරත වීමෙන් සුගතියක නැවත උපදින බව අසා ඇත. එහෙත් දෙවිලෝ වැනි තැනක ඉපදීමට කැමැත්තක් නොමැතිනම් සසරකට කර ගැනීමට අවකාශ ලැබීම සඳහා නැවත මන්ලෝම ඉපදීමට අවකාශ ඇතිද? ප්‍රාර්ථනා කිරීමෙන් එසේ කළ හැකිද? කරුණාකර පහදා දෙන්න. මොකටද මැරෙන්නේ මේ හම්බෙච්ච එකේ දැන් කරගත්තාම ඉවරනේ. ගියත් හම්බෙන්නේ ඔතෙන්ට නම්. නෑ ආයෙ එන්න මොකටද මේ ආයෙ මේ ටිකට් බුක් කරන්නේ. දැන් මේ ලැබිච්ච වෙලාවේ හොයලා බලන්න ඕනේ දැන් මොකද කරන්න බැරි. දැන් මේ වෙලාවෙත් මෙව අහා ඉන්න ගියොත් මේ මොහොතත් පණිනවා. ඒ චිත්තක්ෂණයක් නැති වෙනවා. ඉතින් ඒ නිසා හම්බෙච්ච චිත්තක්ෂණ හිතන්නේ ඉසගිනිගත් මිනිස්සෙක් එගිනි නිවනටත් වැඩිය වේගයෙන්. ඒ කියන්නේ හොයන්නේ කියලා කියන්නේ මේ මේ ලේෂ මාත්‍ර වශයෙන් මේ ආත්ම සංකල්පක ඉඳලා ප්‍රශ්න ගන්න. ඒ නිසා මේ අර ඒක පුංචි කතාවක් ওই තුනේ පන්තියේ තියෙන කතාවක්. ඒකේ තියෙනවා ගල්වඩුවේ ගිහිල්ලා ගලක් කොටනවා. කොටනවා කියලා කියන්නේ ගලක් හදන්න හදනවා. ඒ වෙලාවේදී අවුවක් පායනවා මේ අද දවල් වගේ වෙන්නේ. මුද්දටම තරයි. ඉතින් මනුස්සයාට කොටන ගමන් කල්පනා කරු මම මොන තරම් හීන දීන තුච්ච මිනිහෙක්ද බලන්න මේ මේ කිසිම විවේකයක් නැහැ. ගල කියන්නේ කිසිම තෙතක් නැති දෙයක්. උච්චර ගැහුවත් බොහොම පොඩ්ඩයි තුවාල කරගන්න ඕනේ. මේ ඉර පුදුමාකාර බලවතෙක් කියලා හිතනවලු දෙකෙන් මට ඉර වෙන්න නැත්තම් කියලා. අනේ අර මිනිහා ඉඳපු ගමන් ඉර බවටපත් වෙනවා. එසකට මනුෂයා කරන්නේ විද්‍යාහට ප්‍රතාපේ විහිදුවාගෙන බලේ පතුරවාගෙන මෙහෙම දිලිසිලි දිලිසි ඉන්නකොට බක්කාල වලාකුලක් ඇවිල්ලා ගහනවලු ආ දැන් ලෝකෙ පේන්නේත් නැහැ කිසි විදිහට ලෝකෙට බලපෑමක් කරන්න බෑ අර ඉර උනාට ඉරේ අර හිතාගත්ත විභූෂණ පාගන්න බෑලු ඊට පස්සේ හිතාගත්ත මං හිතාට මේක මහ ඉර කියන්නේ පුදුමාකාර බලයක් කියලා බලනකොට මේ වලාකුල ඊට වඩා බොහොම බලවත් නේ මට වලාකුල වෙන්න නැත්තම් කිව්වලු අනේ එතකොට මිනිහා වලාකුලක් බාට බෑ. ඊට පස්සේ ගිහිල්ලා ඉර වහගෙන පතුරවාගෙන අල්ලගෙන තියාගෙන හිටියා. ඉන්නකොට සුලඟක් ඇවිල්ලා බක්කා ගලවගෙන ගියා. ඊටසේ මනුස්සයා කල්පනා කරලා මෙච්චර බලවත් ඉර වහන්න පුළුවන් වලාකුල වෙලත් මට දැන් මේ හුලඟට යට වෙන්න උනානේ. එහෙනම් හුලඟ කොච්චර ශක්තිමත් එකක්ද කියලා මට හුලඟ වෙන්න නැත්තම් කියනකොට හුලඟ වුණා. ඊට පස්සේ හොල්ලාගෙන පෙරලාගෙන බලාකුළු නැති කරන ගස් පෙරලාගෙන මෙයා දඟලනකොට විශාල ගල් පර්වතයක් තියනලු හෙල්ලෙන්නේ නැතිව. මොන්න විදියෙන්වත් හුලඟෙන් හෙල්ලෙන්න බෑලු. ඊට පස්සේ මිනිහා කළු මේ හුලඟුණාට ඇති වැඩක් නැහැ මේ ගලම පුදුමකාර ශක්තියක් තියෙනවා. මට ගල වෙන්න නැත්තම් කියලා. අනේ මිනිහා ගල වුණාලු. ටික වෙලාවක් ඇවිල්ලා ගල්ලොඩේ කැවිලා ටුක්ක ටුක්ක ටුක්කට ගල ගහන්න පටන් ගත්තා. මිනිහා ඊතල පිස්සු කතා කරනතෝ ගාල්ලා කඩන්න බෑ කියලා. අනේ අර මිනිහා ගහගෙන ගහගෙන ගහගෙන යනකොට තේරුණාලු කල කොහොම කෙරුවක්වත් මේ මිනිහට යට වෙනවා කියලා. අනේ මට ගල්වැඩියක් වෙන්න නැත්තම් කිව්වා. අන්තිමට මිනිහා හිටපු තැනම. ඔය ඔක්කොම ප්‍රාර්ථනා ඉෂ්ට වුණොත් අපි හිටපු තැනම. ඒකයි බුදුහාමර කියන්නේ කෑදරයට ඛණ්ඩ දීපන්. බොරුකාරයට ධාත්‍ය දීපන්. දුන්නා පස්සේ ඒතෙන්නමයි වැටෙන්නේ. ඔය වට වලල්ලේ මෙහෙම අල්ලලා නහය ඇල්ලුවත් මෙහෙම කලින් නහය ඇල්ලුවත් එකයි තියෙන්නේ. එනිසා මේ ලැබිච්ච දැන් තියෙන අවස්ථාවේ වටිනාකම දන්නේ නැති වුණොත් අපි ඒක උඩ ඉඳගෙන තොරන් ගහනවා. එහෙම නැත්නම් සිහිනමවන. දුරදි යනවා. කැරකිලා ආයෙ ඔතෙන්නමයි එන්නේ. ඒ නිසා අර මේ නිමිත්ත සූත්‍රයේදී සරුවචනන්ත කියනවා දෙවිගොල්ල ප්‍රාර්ථනා කරනවලු නැවත මනුස්ස ලෝකෙ උපදින්න. මොකද මේකේ තමයි සැප දුක දෙක සමබර කරලා මේක සාපේක්ෂව වැටෙන දුකක් තියෙනවනම් සැපක් තියෙනවා. සැපක් තියෙනවනම් දුකක් තියෙනකම මේ පටිච්ච සමුප්පාදේ සැප නැති තැනක දුක නැති තැනක ඉන්න බෑ. මේ දෙක සමබර දෙන මේකට කියන්නේ මඟුල් සක්වල කියලා. මනුස්ස ලෝකයේ පුදුමාකාර වාසනාවන්තයි කියනවා මේ දෙකම ඒ කියන්නේ එක්ස්පෙරිමන්ට් එකට ඕනේ අමුද්‍රව්‍ය තියෙනවා මේක. ඉතින් අපි ඒක කරදරයක් කරගෙන මේ දුක එනකොට කරදරයක් කරන කරුවත් දැන් කියනවා දුක නිසාමයි සද්ධාව පහළ වෙන්නේ. සද්ධාව නිසාමයි වීරිය පහළ වෙන්නේ. වීරිය නිසාමයි සතිය පහළ වෙන්නේ. සතිය නිසාමයි සමාධිය. සමාධිය නිසාමයි ප්‍රඥාව. ප්‍රඥා නිසාමයි නිවන. නිසා නිවන ලැබෙන්නේ දුක තියෙන නිසා. නැත්නම් දුක නිවෙනින් කරන්නේ දුක අවබෝධ. ඉතින් අපි කියනවා භාවනා කරනකොට දුක නැතුව යන්න හදන්න. ඒ වගේ මේ ලැබිච්ච දේ කන පිට පෙරලා නැතුව ඒ විදිහටම බලනවා නම් මොකක්වත් දෙන්නේ නැති මේ ප්‍රශ්නකට කියන්න තියෙන්නේ නැවත මිනිස්සෙක් වෙන්නේ කොහොමද කියලා තව මිනිස්සෙකින් අහනවා. තේරුමක් තියෙනවා අප්පා මේ වැඩේ. මිනිස්සෙක්ම යහන්නේ. එනිසා මේ තියෙන වෙලාවේ වැඩ අරගන්න ගතියි. ඒ කියන්නේ කලදුරු කල වලිය ගන්න එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ උපේක්ඛා භාවනා වෙන කුමද්ද? ඒ වඩන ආකාරය කරනවන් පහදා දෙන්න මෙත්ත කරුණ මුදිතා පදනම් කෙනෙක් පදනම් කොටගෙනත් භාවනා කළ හැකිද? එසේ කෙටියෙන් පහදා දෙන්න කියලා. ඇත්තටම මෙත්ත කරුණ මුදිතා උපේක්ඛා කියලා කියන්නේ පුදුමාකාර ලස්සන මේ සම්පූර්ණ කෝස් එකක් ඇතන තියෙන්නේ. ඉස්සල්ලාම පටන් ගන්න කියලා තියෙන්නේ මෛත්‍රී භාවනාවේ මෛත්‍රී භාවනාව කියන්නේ පර සත්‍යයා කියන්නේ අනුක් සත්තු අරමුණු කරගෙන සත්ත්ව සංඥාවෙන් තමයි භාවනා නිසා මෛත්‍රී භාවනාවට සියලුම සත්‍ය අහුවෙනවා මේක නිකන් බ්ලැන්කට් ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ ඊට පස්සේ කරුණාවට අහුවෙන්නේ දුක්ඛිත සත්‍යයා මුදිතාට අහුවෙන්නේ සුඛිත සත්‍යයා යම් වෙලාවකට අපිට කරුණාවෙන් කාටට උදව්වක් කරන්න බැරි නම් යනක මෛත්‍රියේ අපිට කරන්න පුළුවන් නම් අපි ඒක කරන්න ඕනේ. ඒක තමයි භ්‍රම විහරණය කියලා කියන්නේ. නමුත් සමහර වෙලාවල් තියෙනවා අපිට ඒ මෛත්‍රී කරන්න බෑ. ඒක ඒ ඒ ටූල් එක වැඩ කරන්නේ නැහැ. එතකොට කරුණාව උපදවා ගන්න පුළුවන්. අනේ මේ මනුස්සයාට මේ දුක නැති වේවා කියලා. එහෙම නැති වෙලාවල් වෙනවා තියෙන සැපය එයාට සැපේ නොපිරිහෙවා කියලා මුචිතාව ඇති කරගන්න. මෙන්න මේ කාරණා තුනෙන්ම යම් විදියකට තව කෙනෙකුට උදව් කරන්න බැරි නම් විතරක් මෙන්නම දෙයක් කරන්න බැරිම තැන ඒ දක්වාම කරලා උත්සාහ කළ බැරි තැන තමයි උපේක්ෂා කරන්න කියන්නේ උපේක්ෂාවේදී කියන්නේ කම්මස්සකෝ කම්මදව කම්මයෝ කම්මයෝනි කම්මදායාදෝ යං කම්මං කරිස්සාමිති තස මේ දායාදෝ භවිස්සාමිති කියලා ඒ පුද්ගලයාට ඒක උනේ ඔහු විසින් කරන ලද කර්මයක් නිසායි ඉන් එහාට මට මේ වෙලාවේදී ඒකට සම්බන්ධ වෙන්න බෑයි කියලා ඒ කර්මයේ ඇත්තා වූ ප්‍රතිඵලයට යාට ඉඩ දෙනවා මිස මට මේ වෙලාවේ කරන්න දෙයක් නැති තැන විතරමයි උපේක්ෂා භාවනා කරන්න කියන්නේ. ඉන් මේ පිට තමයි අපි කරුණා මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් අනිත් කටිය කරන උදව් කරන්නේ. ඒ නිසා උපේක්ෂාව කියලා කියන්නේ අඥාන උපේක්ෂාව කළ හැක්කක් තිබියදී මම මේ උපේක්ෂාව වෙනවයි කියලා නිකන් හිතීම නෙවෙයි. කළ හැකිනම් මෛත්‍රියෙන් කරන්න ඕනේ, කරුණාවෙන් කරන්න ඕනේ, මුදිතාවෙන් කරන්න ඕනේ. බැරිම තැන් අනන්තවත් තියෙනවා. සමහරට සරුවච්චන් ආචාර්යවත් බෑ වැඩේ කරන්න. ඒක උපේක්ෂාවෙන්. දැන් සරුවච්චන්සේ මේ කිඹුල්ලත්පුරයට පහර දෙන්න යනකොට තුන් සැරයක්ම වැළකුවා. තුන් සැරයක් ගිහිල්ලා කිව්වා මේ කිඹුල්ලතින් එන සුළඟත් මට සැපයි කියලා. මේ විදුඩක තුන් සැරයෙන් වැළකුවා. බැලුවා අන්තිමට මොන කිව්වත් වළක්වන්න බෑ නිකන් ඉන්නේ. ඊට පස්සේ ගිහිල්ලා මං කපලා මරලා විනාශ කරලා මේ මේ මහානාම රජුලන්ගේ කිට්ටු අන්තිම ඇර මුළු සනුවරේම නැති කරා. වළක්වන්න බෑ. මොකද හේතුව කර්මානුරූප ආපු දෙයක්. හැබැයි ඒක කියලා පළවෙනි දරේ ඉඳලම නිකන් ඉන්නේ නැහැ. උත්සාහ කරනවා. උත්සාහ කිරීම අවස්ථාව තමයි මේ මෛත්‍රී මෙත්ත කර්ම මුදිතා වශයෙන් කියන්නේ උපේක්ෂාවදී අපි උපේක්ෂා භාවනා සඳහා කරන්නේ මෙත්තාවෙන් කරුණාවෙන් මුදිතාවෙන් ඇති කරගත්ත තෘතිය ධානයට ගිහිල්ලා ඒ තෘතිය ධානය දක්වාම යන්න උපේක්ෂා භාවනාවට යන්න උපේක්ෂාවේ ක්‍රමයක් නැහැ. ඒකට යන්න පුළුවන් කර්ම මේ මෛත්‍රී භාවනාවේ කරුණාවේ මුදිතාවේ ඊට පස්සේ තෘතිය ධානයලා චතුර්ථ ධානයට යන්න විතරයි ඒ කම්මසකෝමි කම්ම යෝනි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පරිසරණෝ කියන එක මේ පුද්ගලයාට ඒ தත්වෙටපත් වෙලා තියෙන සැපේට හෝ දුකේට ඔහුගේ කර්මය නිසා බරපතල කර්මයක් නිසා මට වෙනස් කරන්න බෑ කියලා මධ්‍යස්ථ සත්‍යක් අරගෙන Tamand ප්‍රියත් නැති අප්‍රියත් නැති නෑකමකුත් නැති මධ්‍යස්ථ සත්‍යක් අරගෙන ඒ සත්‍යා කෙරෙහි උපේක්ෂාව පතුරන එක තමයි කර්ම මුතු උපේක්ෂා භාවනාව කරන්නේ. ඒක නිසා අර මේක මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා භාවනා කරනවා නම් සම්පූර්ණ වුණාට පස්සේ ඒ මනුස්සයා බ්‍රහ්මෙක් වගේ කියලා කියනවා මේ ලෝකේ දේවල් වලින් තද බල කම්පාවට ලක් නොවි පුදුම විදිහට ලෝකෙන් ඈත් වෙන්නෙත් නෑ ලෝකෙම ජීවත් වෙන ගම සතර බ්‍රහ්ම විහරණයෙන් Tamanට මේ මේ මනුස්ස ලෝකේ දෙවි කෙනෙක් බ්‍රහ්මෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා බ්‍රහ්ම විහාර වශයෙන් තමයි උපේක්ෂා භාවනාව උගන්වන්නේ. මේ මහචි භාවනා මේ භාවනා කරපුවට පස්සේ ඔක්කොටම අනිවාර්යයෙන්ම මෙත්තා භාවනා, කරුණා භාවනා, මුදිතා භාවනා, උපේක්ෂා භාවනා කියලා පුරුදු කරනවා. වැඩකට යන්න ඉස්සලා සෙනඟක් එක්ක වැඩ කරන්න ඉස්සලා අනිවාර්යයෙන්ම වාහනයක යනකොට වාහනේ ටූල් කිට් එක වගේ මේ හතර අරගෙන යන්නයි කියලා. දැන් සාමාන්‍ය යෝගාවචරයට කියනවා චතුරාර්යක භාවනා කරන්නයි කියලා. බුද්ධානුස්සති මෙත්තා අසුභ මරණසති. ඒ වගේම තව වෙන කෙනෙක් එක භාවනා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා නම් උපදේශකෙක් වාගේ මාර්ගයේ අනිවාර්යයෙන්ම මෙත්ත කර්ම මුද්‍රා වඩලා තියෙන්න ඕනේ කියලා. ඒක සාමාන්‍ය මවක සතු ගුණයක් විදිහට පෙන්වන්නේ. මවක් ස්වභාවයෙන්ම දරුවා පුංචි කාලේ මෛත්‍රී කරනවා. දරුවාට වෙන මොනවක් කරගන්න බෑ අම්ම නැතුව. ඊට පස්සේ ඒ දරුවා දුකක් පමණපත් වෙලා ලඩක් ඇති වෙච්ච වෙලාවේදී වහාම දුකෙන් ගැලවීම සඳහා කොත්තමලි දම්බල දෙනවා. ඒවා මේ ඔක්කොම කරනවා. ඊට පස්සේ ඒ දරුවා ලිංගිකව පරිණත වෙලා ගෑනු ළමෙක් නම් පිරිමි ළමෙක් ගැන පිළිබඳ හිත පහල කරනවා පිළිම දරුවෙක් ගැන ගෑනු ළමයි එතකොට ඒ ධම්ම තේරුම් ගන්නවා මුදිතාවෙන් තමයි මේ කරන්න තියෙන්නේ මේක මේ මහත් එක්ක එන තරහක් නෙවෙයි ඒ ඒ දරුවගේ හැටි ඒ ඒ අවස්ථාව කියලා ඒ දරුවා එතකොට විභාග පාස් කරලා රස්සාවල් කරලා ගෙවල් හදාගෙන දරු මල්ලු හදනකොට මුදිතාව අනේ උඹට ලැබිච්ච සම්පත් වලින් <clears throat> උඹ නොපිරිහෙවා කියලා ඊට පස්සේ අම්මා හොඳටම වයසට ගිහිල්ලා ඒ දරුවන්ගේ බලාපොරොත්තු ප්‍රතිඵලය නොලැබී යන වෙලාවක් එනවා Taman හිතන විදිහට ඒ දරුවා ආපහු නොසලකන වෙලාව. මොකද ඒ දරුවන්ට දරුවන්ගේ වැඩ තියෙනවා. ඉතින් ඒසකොට කවදාකවත් වෛර කරන්නේ උපේක්ෂාවක් ඇති කරගන්නවා. ඒ දරුවෝ නොඑන්නේ මේ මේ කාරණා නිසානේ මට දුක බව හැබෑව. නමුත් කියලා උපේක්ෂාවෙන් මිසක්කා ඒ අර Taman මේ අනේ මුන්ට මං කෙරුවා මුන් වැඩ කරන්නේ නැහැ කියන හැඟීමක් අම්මට එන්නේ නැහැ කියලා කියනවා. ඒ ඒකට කියන්නේ උපේක්ෂා භාවන. ඒ වගේ තමයි මේ වැඩ කරගෙන යනකොට කවුරු හරි වෙන කෙනෙක් නම් ඒ මනුස්සයාට අනුකම්පාවෙන් සත්තානුකම්පාවෙන් කළ යුත්තක් තියෙනවනම් තෝරන්න බෙරන්න යන්න එපා කියන්නේ. අනිවාර්යයෙන්ම කරන්න. දුකටපත් වෙලා ඉන්නවනම් ඒ දුක අනුව එන කම්පාවට තමයි අනුකම්පාව කියන්නේ. ඒ අනුව තමන්ට ඉබේම තල්ලු වෙයි කරන්න. ඒකෙදි ಜಾති ભેද කුල ભેද මොනක්වත් නැහැ. මෙහා සරුවචනාංශ පවා ගිහිලා රාතන වෙච්ච ස්වාමීන් වහන්සේ ළමකට බෙහෙත් තෙත් කරා වගේ. ඊට පස්සේ මුදිතාවක් එනවා. ඒගොල්ලෝ හොඳට වැඩ කරගෙන යනවා. ආ බොහොම හොඳයි. අපේ ලොකු සංජින්න කාණේ කිව්වේ කොතනක හරි කමන්නේ කොයි කොනක හරි කමන්නේ සීල සමාධි ප්‍රඥා පිරෙනවනම් සාදු කියන්නේ. ආයෙක හොඳයි. ඒ ඒ වැඩේ සාසනයට වෙන්නේ. හොඳයි කියලා මුදිතා වෙනවා. සමහරලාට අසාධාරණකම් අකටයුතුකම් වෙනව. නමුත් මට මගේ හැකියාවක් නැහැ. ඒකට මට මොකක් කරන්න. එතකොට අර තුනම යොදවන්න බෑ. උපේක්ෂාව තමයි ඒතර පුරුදු කරපු උපේක්ෂාව යොදවන්න වෙන්නේ. ඒක නිසා හොඳට සමාජ සේවා කටයුතු කරන්න යනවනම් මේ භාවනා හතර පිළිබඳව සෑහෙන පරිචයක් තියෙන්න ඕනේ කියලා කියනවා. මේ ලෞකික වශයෙන් වෙන කියන්නේ ගිහි ජීවිතයේ හෝ සංසාර ගමනේදී ඒක සාර්ථකව කරන්න. ඒකට හොඳ අවශ්‍ය නැවන ප්‍රශ්නකට මුහුණ දීම සඳහා උපක්‍රම හතරක් තමයි මේ මෙත්ත කරුණ මුත්ත උපේක්ඛා කියලා කියන්නේ. තව ප්‍රශ්නයක් තිබුණා හැබැයි ඒවා අනේ ඒකට මම හිතන අපි උත්තර දුන්නයි කියන්නේ. එමුනා මේ තුනයි තියෙන ප්‍රශ්න තුනයි තියෙන්නේ ඒ තුන ඉවරයි මේක මේ දවල් කතා කරපු එකක් වැරදිලා දාලා. දැන් කෙසේ නමුත් දැන් 9:45 වෙලාව ඒ වෙන ප්‍රශ්න තියෙනවනම් ඉදිරිපත් කරගන්නෙමු නැත්නම් අපි වැඩසටහන් නිමාව සටහන් කරමින් කර්ණිමෙත් සූත්‍රයේ සත්‍යයනා කරලා දෙවියන්ගේ ඥාතියින් පින් පමුණුවීමෙන් වැඩ කටයුතු නිමා කරමු කියලා මම යෝජනා කරනවා. ඒක පිම්පිසට දුන්නත් ඒක සඳහා Taman තුල ඇතිවෙච්ච පින්නේ අපි ඥාතියටපත් කරන්නේ. ඒ නිසා Taman තුල පිරෙන්නේ නැත්නම් පින් කාටවත් දෙන්න බෑ. ඒකයි අර වතුරක් කරලා වෙනන උඹේ හිත පිටිලා වැగిරෙන ප්‍රමාණය තමයි කාටට දෙන්න පුළුවන්. යතවාරිව අහපුරා පරිපූර්ණචි සාගරං ඒව මේව ඉචෝදින්නම් පේතන උපකරප්පති මේ මුල් භාජනය කියලා කියන්නේ තමන්ගේ හිත. ඒක පිරෙන්න ඕනේ. පිරුණාට පස්සේ තමයි කාටට දෙන්න පුළුවන් ඉන්නේ. ඒ පිරෙන්ට ගොඩාක් පින් කරගත්තොත් ගොඩක් දෙන්න පුළුවන්. නිසා හිතෙන් සිටින පින අරමුණු වෙන්න පුළුවන් හතරක් ඥාතියින්ට කුල චාරිත්‍රාක් පවත්තන්න සංඝයාට දානි ටිකක් ලැබෙන්න ඕනේ මට පින් කරගන්න ඕනේ කියලා කොයි හතරෙන් ගියත් ඒ කරන වැඩපිළිවෙලේ මේ පිරිච්ච ගතිය ඒ කුසලයෙන් පිරිච්ච ගතිය තීන්දුව වෙන්නේ මේක දීලා තම මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ කියන්නේ මගේ ඥාතියන් පින් පැමිණීම විතරයි කියලා දන්නවනම් අර කොහොමඩක්වත් අර හතරක්ම හම්බෙන්න පුළුවන් එකේ උවමනාවෙන් එකයි ඉල්ලන්නේ. ඥාතින්ද පින් සිද්ධ වෙනවා එතකොට. කුලචාරිත කු සිද්ධ වෙනවා එතකොට. සංඝයාට දාන ටික හම්බ වෙනවා. උඹටත් පින් සිද්ධ වෙනවා කියන එක හතරම දැනගෙන දෙනවා නම් එතකොට අර ඒකට ඥාණයම සු වෙනවනේ දාණයට. එතකොට පින් වැඩි වෙනවා. ඒ වගේම මේක මට විතරක් නෙවෙයි. මේ දාහනේ වළඳන ස්වාමීන් වහන්සේගේ ඥාති ඉන්නවනම් ඒ ඒත් අනත් පින් අනුමෝදන් වෙනවා. උන්වහන්සේගේ කුලචාරිත පැවතිවා. ආදි වශයෙන් උන්වහන්සේටත් වේවා. මේ මේ දාණයට අන්තිම වෙලා වෙවිලා සාදු කියලා අත ගහපු කෙනෙක් ඉන්නවනේ. අනේ ඒ අත්තන්ගේ ඥාතියින් පිළිසිතු වේවා. ඒ අත්තන්ගේ කුල චාරිත්‍රය මේක පෝෂණය වේවා. ඒ අත්තොත් දානයක් දුන්නා වගේ වේවා. ඒ අත්තට පිංචිද වේවා කියලා මේ තමන් කරන දේ කිසියම් තේරුමක් බේරුමක් නැතුව හැම දිහාටම යන විදිහට කුසලයේ සිද්ධ වෙනවා නම් මහත්ඵල මහානිසංසයි. ඉතින් ඒක අර යේසුස් වහන්සේ කිව්වේ වමෙන් දීපන් දකුණට නොදැනෙන්න. එච්චරයි. ඒක සඳහා ඔය මේ මහා ලොකු දානන වතුර වීදුරක් දුන්නත් හිතා ගන්න ඕනේ මේක මේ මම මේ කාටවත් දෙන එකක් නෙවෙයි. මම මේ බිල් ලබා ගන්න අවස්ථාව. අනිත් විදිහට ඒ කරන වැඩේ පිළිබඳ දක්වන ආකල්පය කවදාකවත් කියනවා පළවෙනි දානෙකදී එක දානෙකදී එක බණක් අහලා කරන්න බෑ. ලක්ෂ කෝටි ගණනක් දන් දෙන්නවා. දෙනකොට දෙනකොට අන්තිමට යන්නේ ඔතෙන් තමයි. දුන්නත් නැත්නම් හැම වෙලාවෙම තියෙන්නේ හැම කෙනාම ඉතරේ පැතිරිච්ච මෛත්‍රියක්, පැතිරිච්ච දාන චේතනාවක්, පැතිරිච්ච සහෝදරකමක් මිස මම අසවලාට දුන්න මට විතරයි කුසලේ වගේ නේද පටු කල්පනා එන්නේ නැහැ. එතන ගියාට පස්සේ මේ පුංචි දෙයක් කරත් මා විශාල කුසල් කම්මාරයක් රැස් වෙනවා. ඒක නිසා ඒක දාන දෙමින් දාන දීමේ පුරුද්ද තුල තමයි කියනවා ඒ වගේ එක දානකින් ලැබෙන කුසල මහත්ඵල මහානිසංස වීමේ ශක්තිය එන්නේ නැවත නැවත දානේ දීමෙන්. يعني ටයිප් කරන්න ගියාට පස්සේ අපි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ටයිප් කරන්න ගියාම පැය ගාණක් යනවා ලියුමක් ගන්න. මොකද නිතර නිතර ටයිප් කරන ඒ ලියුමක් ගන්න අඩු වෙලාවකින් කරන්න පුළුවන් ශක්තියක් එනවනේ. ඒ වගේ එකම දේ බොහෝ වෙලා කිරීමෙන් පින් කරන්න කරපු පින් නැවත නැවත කරන්න කියලා බුදුහාමුදුරු කියලා දෙනවා. එතකොට එන්නේ එන්නේ එන්නේ මහත්ඵල මහානිසංස වෙනවා. තව තියෙනවද ප්‍රශ්න? අපි දාන ඉලාගෙන ආවෙදී එදා දවසේ තියෙන කිරිස්සාන බාරවල සිද්ධ ඒ අයගේ හිත අමුණා කියන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක දැනගන්න කියන්නේ මේක වෙන්නේ කියලා දෙවියන් විශ්වාසනා කරනකොට ඒ වගේ අනිස්සාරණ ලාභ හිත නරක වෙන්නේ Taman ගැන වෙන්නේ අනිත් එක්කනගෙනේ. ඒ එතනින් නතර වෙන්න අරින්න. ඒක හදන්න යන්න එපා. එතකොට Taman හිත නරක වෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේ හැටියට මම මේ කරපු වැඩේ නිසා මම ආවේ යාට දැනගෙන නෙවෙයි. වගේ මේ ස්වාමීන් වහන්සේ බූදලෙට ලියා ගන්නත් නෙවෙයි. මම යනකොට එයත් ඇවිල්ලා හිටියේ මට පේනවා ඒ ඇත්ත මේ වෙලාව හැදෙන්නේ හිත නරක කරගත්තයි කියලා. ඒකට Taman හිත නරක නොකරගෙන හිටියොත් මම හිතනවා ඒක තමයි පළවෙනිම ප්‍රතිචාරය. එහෙම නැතු ඕක හදන්න පටන් අරගත්තොත් වෙන්නේ ආර්ග තව තව අවුල් වෙන එක. ඒ ඉස්ලාමයේ හිතන්නේ බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා න අත්තානංච පරංච අනුපහච්ච න අත්තානංච පරංච අනුපහච්ච සත්පුරුෂ දාන ගැන කතා කරනවා කියනවා දානන් දේති අත්තානංච පරංච අනුපහච්ච දානන් දේති කියලා. Tamanටත් අනුන්ටත් නිග්‍රහ නොවන විදිහට දානයක් දෙන්නයි කියලා. ඒක තමයි කුසලයේ සිද්ධ වෙන්නේ සත්පුරුෂ වෙන්නේ. එතකොට ඒ පුද්ගලයා Taman කෙරේ ද්වේෂයක් හෝ සිද්ධිය ගැන හිත නරක වෙන්න පුළුවන්. ඒක Tamanට පුළුවන් Taman හිත නරක නොකරගෙන ඉන්න. එතකොට Taman සූර වෙනවා, දක්ෂ වෙනවා, කුසලතාවයක් තියෙනවා. ඒ තේ දැක්කට Taman හිත නරක කරගන්න යන්නෙත් නෑ, වහා ඒකට උත්තර දෙන්න යන්නෙත් නෑ. නමුත් දවසක මේ පුද්ගලයා හම්බුනොත් කතා කළොත් කිය හැකි දන් දෙනවයි කියලා කියන්නේ අනුන්ට Tamanට නිග්‍රහ නොවන විදිහට කරන එකයි. ඒකට ආනිසංස වශයෙන් සරුවචනanse පෙන්නන්නේ අනුන්ට Tamanට නිග්‍රහ නොවන විදිහට දන් දුන්නොත් උලාරෝ පංචකාම සම්පත්තියට කැත නැතුව බුද්ධ විඳින්න පුළුවන් වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ඉන්නේ නැහැ. ලබන ආත්මනොත් පින් කරනවා. අපිට වස්තු ලැබුණාම සුවසේව ධනෙට පින්ට යොදවලා තමනුත් බුද්ධ විඳිනවා. අහංගගෙන මේ මිනිස්සු ගනී කියලා ඊර්ෂ්‍යාවට කවුරු හරි ගනී කියලා වස්තුව ලැබෙන්න ලැබෙන්න ටෙන්ෂන් එක නගින්නේ නැහැ. වස්තුව ධනෙට පින්ට යොදවනවා. ඒකට හේතුව Taman දෙනකොට කාටවත් හිංසා නොවන විදිය. Tamanට හොව අනුන්න. ඒක තව කෙනෙක් කරගත්තයි කියලා ඒක ඒ වෙලාවෙම ඩීල් කරන්න යන්න එපා. කිරුවොත් වෙන්නේ Tamanගේ චේතනාවක් වෙන්න පුළුවන්. නමුත් මේ ත්‍රිකල ඒක තදින්ම බලපානවා මොකද මේ මිනිස්සු ඒ දවස වෙන් කරගෙන තියෙන්නේ. අර ඒක හමුදුනමක් පින්න පාත යනවා ගමට. ඒගොල්ලෝ කියනවා එහෙම බෑ. යහමුදු අපෙන් ඡාන ගන්නවා. ඉතින් යහමුදු කියන්නේ මගේ වතක් තියෙනවා. මම උදේම ගිහලා පින්න පාත කරන්න ඇවිල්ලා තමයි ඒක බුද්ධ පූජාව තියෙන එක මම කරනවා. ඉතින් ඕක හේතු කරලා දෙන්න බොහොම අමාරුයි. ඒ වගේම බැරි වෙලා හරි කවුරු හරි උයපු ව්‍යංජනයක් හරි අතු අවුල්පතක් හරි අරගෙන ආවොත් කෙලිම යුද ප්‍රකාශ කරන ওই දාන කතා මොකක්වත් නැහැ ඒ වෙලාවට. එහෙම කොහෙද? අපි මේ දවස් අවුරුද්දක් මාසෙට ඉඳලා ආවේ අපි දාන දෙන දවසේ කවුද ආවිල්ලා ධක්ක ගහන්න හදන්නේ. ඉතින් කවුරු හරි ගේනවනම් අපි දැන් අපේ අයියලා අක්කලා හරි කවුරු හරි මොන හරි වෙච්චාම ඉතින් ඔය මොනවා හරි ගේනවා කියනවා කරවන උඩටම ගෙනල්ලා ඒ ස්වාමීන් වහන්සේ අතර දෙන්න මේ වහගෙන මේ ඕගොල්ලෝ මේ පිස්සු රටන්න යන්න එපා මට එකක් කියත හැකියි මම කියන්නේ මේ වෙච්ච දෙයක් මම කියන්නේ ඉතින් අපි කරන්නේ දැන් ඒ කටියට නොයැගෙන විදිහට ඒ කටයුත්ත කරනවා. වෙලා තියෙන ඇත්තම දානේ මදිකමක් නැහැ අපිට කොහෙන්වත්. දෙන කෙනා ඇති වෙන්න දෙනවා. ඉතින් අර එක එකනා එක එකනා දේවල් නම් කොච්චර ලේසිද බලන්න දානෙට වැඩිය සිල් රකින්න එක. කොච්චර කුසල් සිද්ධ වෙනවද? ඕකට ඔහොම රණ්ඩුවක් තියෙනවද බලන්න. මොකක්වත් නැහැ. අර අර අර අන්තිම දේ බලන්න කියලා ඉතින් කා කොටා වැටෙන ගතිය තියෙන. ඉතින් අපි දැනගන්න ඕනේ අධි කුසලයේ කියලා කියන්නේ මීට වැඩිය හොඳින් කළ හැකි ක්‍රමයක් තියෙනවා රට පහක්වත් වේදන් වෙන්නේත් නැහැ යන්න ඕනෙත් නැහැ අනේ මගේ හිතෙන් කවදාකවත් සතෙක් නොමරේවා අතින් සතෙක් නොමරේවා වචනේ සතෙක් නොමරේවා කියලා අදිස්ථාන කරගෙන ඉනකොට ඒ චිත්තක්ෂණය චිත්තක්ෂණය පාසා සර්වඥාන්සේ සඳහන් කරනවා අපමෙයයි මේ මනින්න බැරි කිරන්න බැරි මහා පුණ්‍යස්කන්ධයක් කියලා කියන එක චිත්තක්ෂණයක් සතෙක් නොමරයි තියෙනවා ඒක චිත්තක්ෂණයක් අවස්ථාවක් හම්බලා තොරකමක් නොකර සිටීම ඒක චිත්තක්ෂණයක් හෝ අවස්ථාවක් ලැබෙද කාම මිත්‍යාචාරය නොකර සිටීම. කොච්චර කුලක්ද? එනිසා අපි අර මේ මේ අපේ යාළුවෙක් කතා කරලා කියන අදාළත් නැහැ එච්චර. ඔය මේ යුනිවර්සිටි එකේ පෙරදිනේ ෆිල්ම් සොසයිටි එකට හොඳ ෆිල්ම් එකක් ඇවිල්ලා. මෙයාට ටිකට් එකක් තියෙනවා. එයා සොසයිටි එකේ මේ membership එක තියෙනවා නම් ඒ ෆිල්ම් බලන්න පුළුවන්. ඉතින් ෆිල්ම් එක දැන් චිත්‍රපටි ශාලාව ආර්ට් එක අරින්න පැය භාගකට විතර කලින් පොඩි කනවලු කට්ටිය ගිහිල්ලා. එතනලා පොඩි කන නුත් පිටිපස්සෙන් කියලා අරකට හේතු වෙලා ඉන්නවලු. දැන් මේ පොඩිය කනකොට හේතු වෙලා ඊට පස්සේ හිතව පිස්සුද මට කියලා මේ කිසිම හේතුවක් නැහැ තමනුත් ගිලට පොඩි කණේකට හේතු වෙලා තව පැය භාගයක් ඉන්න තියෙනවා. ඒ වගේ ගිහිලා අර යමක් කවුරුට පොරකනවා දකිනකොට ඉතින්ද ගිහිල්ලා නිකමට හරි තල්ලුවක් දාගෙන ඉන්න පුදුම ආසාවක් තියෙනවා. පොරකෑවේ නැත්තම් ඒ කිසි ගතියක් නැහැ. ඒ වගේ මේ දාන කුසලයට වැඩිය සීල කුසලයේදී අසීමිත ඉඩ තියෙනවා. භාවනාවට ගියාම කිසිම ෆයිට් එකක් නැහැ. මොනම ෆයිට් එකක්වත් නැහැ. නමුත් යන්නේ නැහැ. නම් අපුඩියක් ගන්න ප්‍රමාණය විතර ඕන තරම් දැන ගන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම බලන්න ඕනේ මේ හම්බෙච්ච අවස්ථාවේදී මේට වැඩිය වඩා පහසු ලේසි අඩුම ෆ්‍රික්ෂන් එකක් තියෙන පාරවල් තියෙනවනම් හැම වෙලාවෙදීම ඒක දිහාවට විමසන්න ඕන ධානය හිටියොත් අර බොහෝ සෙනඟක් අතර රණ්ඩුවක් අපිට එන්නේ අපිට වෙනුවෙන් ඒ ඉඩ ප්‍රස්තාව opportunity cost එක කියලා තියෙන opportunity එකක් එනවා උගාවක් වටින එකක්. එනකොට පුළුවන් තරම් වෙලා තියෙන්නේ ඒ ගැලවෙන මාර්ගයකින් අර ආදි කුසලයේ ඒක මේ දෙන්නෙකුට කරන්න බෑ. එක්කෙනෙක් බලන්න හිටියොත් Tamanට හම් වෙනවා පුදුමාකාර ස්වර්ණමය අවස්ථාවක්. නිසා දානෙදිත් ඒ වගේ කාර කටයුතු කරන්න එකපාරක් ඒ මේ නෝටෙදිදී පන්දි ස්වාමීන් වහන්සේ ගිය වෙලාවේදී ඒ ප්‍රධාන බලවතුන් දෙන්නෙක් දාන ගෙනල්ලා දෙන්න හොඳටම රණ්ඩු. රණ්ඩු කියලා කියන්නේ මගේ දාන විතරයි උඹේ දාන දෙන්න බෑ. අනිත් එක නෑ කෙනෙකුට නෑ නෑ කොහොමඩක්වත් බෑ මම ගෙනාවේ දාන්නේ මගේ දිනේ දෙන්න බෑ. ඉතින් පන්සල් එතකොට පැම්පාසු කරන්න කියලා 11 මාටලු වෙලා. ඊට පස්සේ ආවිල්ලි වල බලනකොට පණිඩක් ගියාලු මේ දෙකොල්ල දැන් හොඳටම යුද්ධ කරා. ඊට පස්සේ පණිසාසි කරු මම අද කාගවත් දාන ගන්නෑ. එපා. අපි මේ මේ සංස්ථාව ඇති කෙරුවේ පැවිදි වුණේ කාටවත් මෙහෙම මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ඇති කරන්නේ මේ කාගවත් දාන්න ගන්නවා කියලා. ඊට පස්සේ ඕන දෙන්නම එකතු වෙලා අයියෝ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ශරීර සෞඛ්‍යයත් හොඳයි දාන්න ගන්න. නෑ නෑ නෑ මොකක්වත් එපා. එකක් ওই දෙන්න සමග වෙච්ච උනොත් විතරක් මම තීන්දුවක් ගන්නවා කියලා. ඊට පස්සේ දෙන්න සමග වුණාට පස්සේ විතරක් දාන ටිකක් වළඳලා තියෙනවා. එතකන් කියලා තියෙනවා මොකද මේ දාහනේ ඇති වෙන්නේ මොකද්ද මේ එක එක නම මේ විදිහට ක්‍රෝධ කරනවා නේ කියලා. ඒ වගේ දෙන සංඥා බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ වගේ වෙලාවට. හැබැයි ඒක ප්‍රසිද්ධ දෙයක් තමයි ඔය දාහන පොළවල් වල තියෙන එකිනෙකා පරයා යන්න හදන ගතිය. ඒක වෙනවත් එක. ගමේ පන්සල් වල හරියට සිද්ධ වෙනවා. මොකද දාහනේ තුන හතරක් එක දවසකට එනවා. ආවට පස්සේ අනික් කෙනාට හරිය මොකද වගේ හිතනවා චි. මම දීපේක විතරක් නෙමෙයි තව කෙනෙක් ඇවිල්ලා එහෙම කරන එක. නමුත් ඒක ඉතින් අර ඇත්තටම දීලා දානවා කියන අදහස තේරුම් ගන්න නැතිකමේ දෝෂේ. මේක තියෙන්නේ මේ දීලා දාන්න ලෝභ දෝෂ මොකද දුරු කරන්නේ මිස වෙන මොනවාක්වත් එකතු කරන අදහසක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඒ ප්‍රශ්නේ හිතින්නෙම දාන විතරයි සීලෙදී ඔක හිතින්නේ. මම මම ගන්න සිල් ගන්න වෙන පොලකට තව කෙනෙක් ආවයි කියලා තරහක් කාටවත් වෙන්නේ. එයා මම අට සිල් ගන්නට එයා දස සිල් ගත්තා කියලා ඊර්ෂ්‍යාවක් එන්නේ නැහැ. සීලෙ එහෙම ගන්නෑ. මම පංචිල් ගත්තේ බලවන් අර මනුස්සයා අල්ලපු ගෙදමේ ඊයේ පෙරලා බුද්ධ ආගමට ලු අට සිල් අද ගත්තයි කියලා අපි කාදාත් විද ප්‍රකාශ කරනවා. කරන්න දෙයක් නැහැ. මොකද එතන නැහැ කිසි රණ්ඩු කරන්න දෙයක් නැහැ. එනිසා අපි නිතරම බලන්න ඕනේ අර ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක දාගත්ත වමට සිග්නල් දැම්ම දකුණට කැපුවා ගියා. කාටවත් අහුවෙන්නේ නැහැ. විකාල භෝජන වේරපණී ශික්ෂාපදයේ තේරුම වටහා දෙන මැනව මෙවැනි ශික්ෂාපදයක් අටසිල් වලට ඇතුළත් කිරීමට හේතුව කිමෙක්ද? ඒ කියන්නේ මේක ඉස්ලාම බුද්ධ ශාසනය තිබිලා නැහැ මේ ශික්ෂාපදේ. සර්වචනන්සේ මුල් බුද්ධ ශාසනයේ හැන්දාවලේ පින්නපාත යනවලු හාමුදුරුවෝ. වැ එක දවසක් මේ හැන්දකොරේ හොඳටම ගොම්මන් වෙලාවේ සිවුර පොරවන සිවුර පාත්‍රය ගහගෙන යනකොට තනි ගෙදරක ඉන්න අම්මණ්ඩි කෙනෙක් වතුර කොරහා විසිකරන්න එළියට යනකොටම දැකලා බයලා තියෙනවා. බයලා කෑ ගහගෙන දුවලා ගිහලා තියෙනවා පිසාචෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ දෙතුන පස්සේ බය වෙච්චිලා වතුර කොරහා ගහලා දිනවා හාමුදුරන්. අදේ තියන්නේ වතුර කොරහා. ඊට පස්සේ මේක සංඝයාට ආරංචිලා කියලා තියෙනවා. ඒක වටින්නේ නැහැ. කවුරුත් නැත්තන කියන්නේ ඊපස්සේ සරුවත් සංශය මතක් කරලා කියනවා මහන්නේ මේ උදේවරුවට සීමා කරන්නයි කියලා. එතකොට අර උදාය හමුදුරෝ සම්පූර්ණ යුද ප්‍රකාශ කරනවා. නෑ නෑ අපි එනකොට දෙවේල තිබුණා දැන් දෙවේල නැත්තම් මම ජීවරනවා. මට දෙවේල ඕනයි කියලා. ඉතින් සරුවත් යනද සෑහෙන කරුණු ගන්නන්න සිද්ධ වෙනවා. මේ හැන්දෑවරුේ කැම වේලට ගෙදර ඒ හමුදුරෝ දෙනවා මෙහෙම පොයින්ට් එකක්. ස්වාමීන් වහන්සේ මේ උදේවරුනේ මිනිස්සු දුවන බයින ගමන් කැම ටිකක් හදන්නේ. දවල්ටත් ෂෝට් ටික්ස් ගන්නෙ. රැයට තමයි හොඳට උයාන කන්නේ. ඉතින් ඒකට පින්නපාතේ නැති වුණොත් එහෙම අපිටත් හම් වෙන්නේ අර හදිසිය දුවන බයින කැමරේට තමයි නිසා රැය කැම වළක්වන්න බෑ කියලා හරි ලස්සනට කරුණු පෙන්නනවා. ඒක දරුවත් යනසේ කියනවා රැය කැමරට ඔච්චරමයි සැලකිලිමත් වෙන්නේ මොකද්ද? ඔය ලිංගිකත්වයට තියෙන සම්බන්ධකම. ඔක කෑවට පස්සේ ලිංගිකව මිනිස්සු හැදෙනවා. ඊට පස්සේ භ්‍රමචර්ය වහින එකනට කැම නිසා ලිංගික හැකියාවන් පහල කරනවා. කැමරට දැඟලීම නිසා සෑහෙන වෙලාවක් යනවා. ඒක නිසා මට තේරෙනවා භ්‍රමචර්ය රකින්න ඕනේ නැහැ කියලා. ආමුදුක මොනම තත්ත්වයක් කරද කිව්වත් මම පැවිදිනකොට තිබුණ තත්ත්ව වෙනස් කරන්න මම කැමති නැහැ බෑම කියලා. ඒක සරුවචනන්ති කියනවා මිනිස්සු මේ ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නේ දිහා මෙලෙක් ලාමක බාදු තුච්ච පහත් හිතගෙන ප්‍රශ්න දිහා උත්තර දෙන්න පුළුවන්. හොඳ සූර වීර දීර්ඝ ප්‍රශ්නකුත් ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන්. ඒක නිසා උඹ මේ ප්‍රශ්නේදී උඹේ ආත්මය ඉතාමත්ම තුනි පුංචි ලාමක කරගන්න තියෙනවා නම් කැටකිරිල්ලියගේ තරම්වත් උඹට පුරුෂ ධෛර්යයක් නැහැ කියන්නේ. එහෙම නෙමෙයි සාක්‍ය පුත්‍රයෙක් වෙනවා නම් සද්දන්ද කුලේ ඇතෙක් වෙයක්. සද්දන්ද කුලේ ඇතෙක් වෙලා ඇයි මට මේක බැරි කියලා හිතපන්. එතකොට ඔය ප්‍රශ්නේ කරයි කියලා ලටුක කෝපම සූත්‍රය කියලා මජ්ක්‍ධිමනිකාය සූත්‍රයක් තියෙනවා මේ ශික්ෂා පදෙම සම්බන්ධ කරගෙන. ඊට පස්සේ බුරුමේදී මේ ප්‍රශ්නේ අපට පස්සේ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරේ ඒ කෑම සඳහා ගන්න වැඩිපුර ප්‍රයත්නෙන් වෙන්නේ හුඟක් වෙලාවට කැම කැම සීමාව පැනපුවම ලිංගික ආසාවල් වල තද බල පාරවියක් පහළ වෙන්න පුළුවන්. ඒක නිසා එකක් වෙලා විතර වෙනවා. අනිත් එක ඒ ආහාර කපා දැහැරීම නිසා ලිංගික ආසාවල් වල යම් ප්‍රමාණයක මේ පාලනයක් තමයි කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ අටසිල් වල විකාල භෝජන ශික්ෂාපදේ නැතර කරලා තියෙනවා. ඒක බොහොම කොහොම හරි කියන්න තියෙන්නේ බොහොම ඉතිහාසයක් තියෙන ශික්ෂාපදයක්. විස්තර බලන්න ඕන නම් ලතුකිකෝපම සූත්‍රය මම හිතන්නේ මට මතක නෑ මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා මේකට සම්බන්ධව සරුවත්යන්සේ කරුණු ගන්නනවා ඇයි මේ මේ මේ ශික්ෂාපදේ පනවන්නේ කියන එකට භික්ෂුන් වහන්සේලාට ඊට පස්සේ අටසිල් ගන්නවා නම් මේ මේක සාමාන්‍යයෙන් ඒ ශික්ෂාපදයකට වැටෙනවා දවසේ අවසානයේ වන්දනා කරන්න යෙදෙන ඕකාශ වන්දාම් බන්ති පාඨයේ අදහස වටහා දෙන්නේ කවුද දන්නේ මේක ඉන්න කට්ටිය කවුරු හරි දන්නවද ඒක පාඨයේ අදහස මම දන්න කෙනෙක් කියන්න ඕන. ඔක ලියලා නැද්ද ඒක? ඒකත් නිකන් මේ රිචුවල් එකක්. ඒ කියන්නේ මේ මේ මෑත කාලේ විශේෂයෙන්ම ඔය රාමඤ්ඤනිකායේ අනන්‍ය වල සීනාසවල පාවිච්චි කරන එකක්. හැබැයි ඉතින් බලනකොට අර්ථිකුත් තියෙනවා. කෝකාස වන්දාමද්දි කියන්නේ ස්වාමීන් වහන්සේ මට වඳින්න අවසරයි කියලා කියනවා. excuse me කියන එක තමයි තියෙන්නේ. මයා කතම් පුඤ්ඤං සාමින අනුමෝදිතබ්බං මා විසින් රැස් කරන ලද පිං ස්වාමීන් වහන්සේ අනුමෝදන් වෙන සේක්වා කියලා ඒ පින පූජා කරනවා. ස්වාමිනා කතම් පුඤ්ඤම් මයන් දාතබන්. ස්වාමීන් වහන්සේ විසින් රැස් කර ගන්නාද පින් මට දෙනසේක්වා කියලා. එතකොට මේ දෙන්න account balance කරන වෙලාව. ඊට පස්සේ එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියන සාදු සාදු අනුමෝදායි මම විචාරස් කරනවා හොඳයි සාදු අනුමෝදාගෙන. ඊට පස්සේ කියනවා ඕකාද ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ වන්දේ ස්වාමීන් වහන්සේ මා ඉතින් සිතින් කයින් වචනෙන් ద్వාර තුනෙන් යම් අත්තරද්දක් පාවැරද්දක් සිදු වුණා නම් මට සමා වෙනසේක් වාගේ. එතකොට ඒ ශාන්ති කියනවා මම සමා වෙන්න හැබැයි මය ඇති වුණා නම් මට සමා වෙන්න. කමාමි කමිතබ්බං මම කමා කරනවා ඔබත් මට කමා වෙන්න. ඕකාස කමාවි බන්තේ ස්වාමීන් වහන්සේ මමත් ඔබ වහන්සේට සමාව දෙනවයි කියලා ඒ චැප්ටර් ක්ලෝස් කරන එක තමයි තියෙන්නේ. ඉතින් ඒක දැන් ඉතින් කියන එකයි තියෙන්නේ. කර්ණිමිත සූත්‍රය කියලා. හොඳයි ඒක ඉතින් ඒක විදිහට බලනකොට අර තමන් ප්‍රියමනාප කෙනෙකුට වඳිනකොට ඒ අර අවුරුදු දවසවල පින් පව් සමා කරගන්නා වගේ වැඩක්. මේකේ තියෙන පින් අනුමෝදන් වීමක් තියෙන්නේ ඒක එකනා එකිනෙකාට පින් අනුමෝදන් වීමක් කියන්නේ. හොඳයි දැන් 10යි. ඒක නිසා මේ මම යෝජනා කරන ඔක්කොමලා එකතුව එක මේ කර්ණිමිත්‍ර සූත්‍රයේ සජ්ජහායනා කරලා ඊගාවට ඥාතියින්ද දෙවියන්ට පින්පමුණවල මේ විදිහට මේ පින් අනුමෝදන් කරගීමේ දවසේ වැඩ කටයුතු නිමා කරමු කියලා. අනේකතු අපි කර්ණිමිත්‍ර සූත්‍රයට පෙළඹෙමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච උජෝචසෝ ජෝච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුබරෝච උත්ති සන්තින්ද්‍රියෝ ච නිපකෝච අප්පගම්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුත්තං සමාචරේ විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේ චිපාන භූතත්ති තසාවා ථාවරාවා නවශේෂා දීඝාවා තිත්ථාවා යේවං අද්දිත්තා යේච දුරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තාන පරෝ පරං නිකුම්බේත නාති මඤ්ඤේත කංචී ප්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතා යථානියං පුත්තං ඒක පුත්ත මනුරක්කේන් එවම්පි සම්ම භූතේසු මානසං භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් අපරිමාණං උද්ධං අදෝචති රියංච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවෝ දිට්ඨින් ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ විනේයගේ ධම්නයි ජාතු කබ්බසෙය්‍යං පුනරේති තී ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සෝතු තේ ජය මංගලං එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සම්පතම් පුඤ්ඤ සම්පතං තබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා දිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං පිසීලුම ඥාතීන් ජීපත් කරගනිමු ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සුඛිතා හොන්තු ඥාතියෝ අපි අපගේ ප්‍රාර්ථනා ශීපත් කරන අදහසින් ඉමිනා පුඤ්ඤ කම්මේන ගාථාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝ සබ්බ දුක්ඛා පමුච්චතු තෙරුවන් සරණයි සියලු දෙනාට තෙරුවන් සරණයි